දක්ෂේති මානිදිස්සවේ මහා පුරිසස්ස මහා පුරිස ලක්ෂණානි යේහි තමන්නාගතස්ස මහා පුරිසස්ස දේව ගතියෝ භවන්ති අනඤ්ඤා සති අකාරං අජ්ජාවසති राजा होति चक्रवर्ते चातुरन्तो विजितामि जनपदत्तावर्यम्पन्तो दत्तरत्नसमन्नागतो तस्मानि तत्तरत्नानि भवन्ति जयशीलं चक्ररत्नम् हस्तिरत्नम् हस्तरत्नम् मणिरत्नम् ඉන්ති රතනං ඝාතති රතනං පරිනායක රතනමේව සත්තමං පරෝසාස්සං කෝපනස්ස කුත්තාන්ති සූරා වීරංග රූපා පරසේනම් පමන්දනෝ සෝයිමං පඨවින් සාගර පරියන්තං අදන්දේන අසත්තේන ධම්මේන සමේන අභිජ්ජාජ්ජාවසති සචේකෝපනගාරස්මානගාරියං පම්මජති අරහං හෝති සම්මා සම්බුද්ධෝ ලෝකේ විවත්තං සම්දෝ කතමානි තානි භික්ඛවේ දත්තිංච මහා පුරිසස්ස මහා පුරිස ලක්ෂණානි යේහි සමන්නාගතස්ස මහා පුරිසස්සේ දේවගතයෝ භවන්ති අනන්‍යා සතේ අගාරං අද්ධාවතති රාජා හෝති චක්කවන්තේ සතේ කෝපන අගාරස්මා අනගාරියං පම්බජති අරහං හෝති සම්මා සම්බුද්ධෝ ලෝකේ විවත්තං සංඝෝ ඉද භික්ඛවේ මහා පුරිසෝ සුප්පතිත්ථිත කාගෝ හෝති යම්පි බික්කවිනා කුරිසෝ සුප්පතිච්ඡිත පාදෝති යම්පි බික්කවිනා කුරිසස්සනා කුරිස ලක්ෂණං භවති කුණිත බරං භික්ඛවේ මහා පුරිපස්සෙත්තාපාදකලේ සුදක්ඛානි ජාතානි හොන්ති දාක්ඛානානි කනේමිකානි සම්බාකාර පරිසෝරාමි සුවිභක්ඛං කරාමි ආයත පන්නේ හෝති දීගං ගුලේ හෝති මුදු සලුන අත්ත පාදෝ හෝති ජාල අත්ත පාදෝ හෝති උත්සංක පාදෝ හෝති නිගංගෝ හෝති සිතකෝව අනුනමන්තෝ භෝහි කානි කලේ නිදන්නු කානි පරිමතති පරිමජ්ජති කෝචෝ හිතවත්ත ගුයෝ හෝති සුවන්න වන්නෝති පංචන සංබත්තසෝ සුකුමස්සවිහෝති සුකුමස්සා සංයාරජෝ ජල්ලං පායන උපරිම්පති ඒකේක ලෝමෝතේ ඒකානි ලෝමානි ලෝමකෝපේ සුජාතානි උද්දංග ලෝමෝති උද්දංගානි ලෝමානි ජාතානි නීලානි අංජන වන්නානි කුණ්ඩලාවත්තක ජාතානි පදක්ෂිනාවත්තක ජාතානි සත්තුස්ස දෝති සිය කුම්බන්ද කායෝ පිටිතන්තරන්තෝ නිරෝධ පරිමන්දලෝ පියාවතක්වස්ස පායෝ තාවතක්වස්ස යාමෝ යාවතක්වස්ස යාමෝ තාවතක්වස්ස කායෝ සමවත්තක්ඛන්தோ තිරතංග සංයෝති සිය අනුෝති චත්තාලීත දන්තෝති අවිවර දන්තෝ තික දුක්ඛ දාතෝ වති පහෝත ජීවෝති බ්‍රහ්මස්සරෝ ති පරමීත භානි අභිනීවනත්තෝ ති ලෝකකුමෝති උන්නා බමුකන්ත වේජාතා හෝති යෝදාතා මුදුකූල සම්නිබාපුනච පරම් බික්කවේ මා පුරිෂෝ උන්නීත තීතෝති යම්පි භික්ඛවේ මහපුරිසෝ උන්නිත දීකෝ සීලම්පි භික්ඛවේ මහපුරිසස්ස මහපුරිස ලක්ඛණං භවති මානිකෝඨානි භික්ඛවේ ගාන්තිංක මහා පුරිසස්ස මහා පුරිස ලක්ෂණානි භාන්ති යේහි සමන්නාගතස්ස මහා පුරිසස්ස දේව ගතියෝ භවන්ති අනඤ්ඤා සතිය ගානං අජ්ජාවචති රාජා හෝති චක්කවර්ති සචේකෝ කනාගාරස්මානගාරියං පම්බජති අරහං හෝති සම්මා සම්බුද්ධෝ ලෝකේ විවත්තං සම්ලෝකේ අති ගරු පූජනීය මහෝපාධ්‍යාය මහා ස්වාමීන් වහන්සේගෙනුත් අති පූජ්‍ය අස්මදාචාර්යවරුන් මහා ස්වාමීන් වහන්සේගෙනුත් අවසර සද්ධාවන්ත කින්නතුනි තුන් ලෝකාග්‍රව භාග්‍යවත් අරහත් මාර්ගයේ සරුවක් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලොව පහළ වීමෙන් රූපයට ආවෝද කරවන්තේ දුන පටිච්ච සමුප්පාද ධර්මයේ පිළිබඳව ඉතා අගනා විවරණයක් පැහැදිලි කළ හැකි දේශනාවක් ද්වක්ඛින්ත මහා පුරුෂ ලක්ෂණ දේශනාව භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී ශරීරයේ පිහිටියා වූ මේ දෙතිසක් මහා පුරුෂ ලක්ෂණ සම්බන්ධ නිදේශනාව සඳහන් වන්නේ ජීවනිකායේ පාටික වර්ගයේ සිස්වෙන සූත්‍රයේ වශයෙන්යි. මේ ලක්ෂණ සූත්‍රයේ දේශනා කරන්න හේතු වුණේ සහත්නවර වාසී බෞද්ධ මහා ජනතාව අතර ඇති වුණු විශේෂ කතාවක් මුල් කරගෙනයි. මේ දේශනාව සම්බන්ධව අපේ සෑහෙන වේලාවක් ගත කරන්න අධිෂ්ඨාන කරගනිමු. විශේෂයෙන් ධර්ම ශ්‍රවණය ධර්ම දේශනාව නිවන් දොරටුවක් බව පින්නතුන් දැනමින් දන්නවා. යම් කිසි කෙනෙක් අත්ථී සත්වා මනසිකත්වා සම්බංචේතසෝ සමන්නා හරිත්වා ඕහිතසෝතෝ ධම්මං සුනාති අර්ථවත් කොට මේ ධර්මයේ මත ඊටාම අවශ්‍යයි කියන බව මනාව තේරුම්ගෙන මනා නුවණින් මෙනෙහි කරමින් දේශනා කරන ධර්මයේ දසවන අනුභව කරමින් පාණය කරමින් සිතට ඇතුළත් කරගැනීම දසවන්නමාගෙන දහම් පදයකට සමන් දෙනවා නම් මේ දහම් ඇසීම විමුක්තායතන තීර්ථයක් හෙවත් නිවන් දකින කාරණයක් වෙනවා කියන එක භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. ඒ වගේම දේශකයන් වහන්සේ නමකුත් අන්‍ය විහෙතනවී සමන් දේශනා කරන ධර්මයේ හිත පිහිටුවාගෙන මනා තීනුවනේ සතර සතිපට්ඨාන ආදී බෝධිපාක්ෂික ධර්ම වැඩෙන අධිෂ්ඨානයෙන් ධර්ම දේශනා කරනවා නම් ඒ දේශකයන් වහන්සේටත් නිවන් දොරටුවක් විමුක්තායතන කීර්තියක් වෙනවා කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. එනිසා දැන් අප දෙපක්ෂය මේ මොහොතේ සතර මඟ ඵල නිවන් ගැන දෙන ලොවේ ලෝතුරා සකල ප්‍රාර්ථනා සඵල කර දෙන සරුවක්න සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් දේශනා කොට වදාළ මේ ලක්ෂණ සූත්‍රාන්ත දේශනාවට අනුව දහම් පදයක් දෙතමින් ශ්‍රවණය කරමින් අප ප්‍රාර්ථනා කරන අධිගම ඥානයෙන් චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් හේතු වාසනා වේවා කියන සත්‍යයෙන් සාධි සවන් දෙමු ලක්ෂණ සූත්‍රය දේශනා කොට වදාළේ සරත් නුවර දෙව්ඩන් මහා විහාරයේදී. ඒ කාලේ සරත් නුවර වාසය කළ 7 කෝටියක් බෞද්ධයන්, එයින් 5 කෝටියක්ම ආර්ය ශ්‍රාවක පිරිස, 2 කෝටියක් මඟඵල නිවන් නොලැබූ බෞද්ධයන්. මේ බෞද්ධයන්ට නිතරම බණ අසන්ට ලැබෙනවා, බුදුරජාණන් වහන්සේ දකින්ට ලැබෙනවා, ධම්පින්කම් කරන්ට අවස්ථාව ලැබෙනවා, මේ මිනිස්යන් අතර සදාවතුන් අතර කතාවක් සැන නැගුණා භාග්‍යවතුන් වහන්සේගේ ත්‍රිපාදයේ පටන් සිරස්තලයේ දක්වා මුල පටන් අග දක්වා මලෙන් කිරී කිරීගේ පරසතු වෘක්ෂයක් වගේ පස්යුමෙන් සතුන් ගත්ත නෙළුම් විලක් මානෙ විලක් වගේ සම්තොරණක් වගේ හරියට කරු පිරිවරාගත් හඳ මඩලක් වගේ භාග්‍යවතුන් වහන්සේගේ ත්‍රිපාදයේ දෙතිසක් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලනවා මේ විදිහේ මහා පුරුෂ ලක්ෂණ ලැබුණේ කවර කවර පාරමිතා කුසලයකින්ද අපට දැනගන්නට නම් කොතරම් වාසනාවක්ද මේ විදිහේ කතාවක් මහජනයා කර කල නැගුණා ධර්ම භාණ්ඩාගාරික ආනන්ද මහ ස්වාමීන් වහන්සේට මේ කතාව හත ලැබේ භාග්‍යවතුන් වහන්සේට ආරාධනා කළා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ සතාගතයන් වහන්සේ ශ්‍රී ශරීරයේ දෙතිසක් මහා පුරුෂ ලක්ෂණයන් ගැන දැන ගැනීමට මහජනයා විශාල බලාපොරොත්තුවකින් සිටිනවා අනුකම්පාවෙන් මේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ලබන්ට හේතු වූ පාරමිතා කුසල ධර්මයන් දේශනා කරන තේකුවා කියලා ආරාධනා කළා. මේ ආරාධනාවේ පරිදි භාග්‍යවතුන් වහන්සේ ලක්ෂණ සූත්‍රාන්ත දේශනාව දේශනා කොට වදාළා. මේ ලක්ෂණ සූත්‍රාන්ත දේශනාවිතා විස්තර දේශනාවක් ඒ පිළිබඳව අවශ්‍ය ධර්ම කොටාසේ පමණක් මතු කර ගනිමින් අපි මේ මොහොත මේ ධර්ම දේශනාව සඳහා වේ කර ගන්නවා. ගක්ඛිමානි විත්තේ මහා පුරිසත් මහා පුරිස ලක්ෂණානි මහණෙනි මහා පුරුෂෝත්තමයන් වහන්සේට මේ දෙතිසක් මහා පුරුෂ ලක්ෂණ පිළිදා කියනවා. යේ සමන්නාගතස මහා පුරිසත් දේව ගතියෝ භවಂತಿ අනඤ්ඤා ඒ මහා පුරුෂ ලක්ෂණයෙන් සමන්වාගත උත්තමයන් වහන්සේට දසි දෙකයි ලැබෙන්නේ වෙන දෙයක් නොවේ. සතේ අගාරං අධ්‍යාවතේ සාජා හෝති චක්කවර්ති. ඉතින් ජීවිතේ වාසය කරනවා නම් චක්කවර්ති රජ වෙනවා. ධම්මිකෝ ධම්ම රාජා ධාර්මිකෝ ධර්ම ධාර්මික රජ කෙනෙක් බාටපත් වෙනවා. චාකුරන්තෝ විදිකාවේ ජනපදත්තාවරයක් සත්‍යෝ සත්‍ය රත්න සමන්වාගතෝ සත්‍රුවනකින් සමන්වාගත වූ මුලමහත් සතවා කියන ස්ථාවර භාවයට පැමිණෙවුවා වූ ශාස්ත්‍රීය රාජ්‍යයක් එතුමා පාලනය කරනවා. දහසකට අධික පුත්‍රයන් ඇතුව සත්‍රුවණින් හැදි මේ සත්‍ය රජතුමා දෙවියන් සහිත ලෝකයා කර අතිශයින්ම සම්භාවනීය රජ කෙනෙක් බවට පත් වෙනවා. සතේ කෝපන අගාරත්ම අමදාරියම් පබ්බජති අරහං හෝති සම්මා සම්බුද්ධෝ ලෝකේ විවක්තස්සද්දෝ ජීවිතේ නික්මී ශාසනයක ප්‍රෞර්ජාව ලබනවා නම් කෙලෙස් වෙන විවෘතේ කලාව සියල්ල සරුවක්මතා ඥානෙන් අවබෝධ කරගන්න අරහත් සම්්‍යක් සම්බුද්ධ රාජෝත්තමයන් වහන්සේ නමක් වෙනවා කියලා උන්වහන්සේ පහදා දුන්නා. සතමානිසානි වික්ඛවේ මහා ධක්ඛින්ත මහා පුරුෂස්ස මහා පුරුෂ ලක්ෂණානි මහණෙනි සක්විති රජකම හෝ සරුවක්ඥ රාජෝත්තමකම හෝ සබාදෙන ඒ දෙතිසක් මහා පුරුෂ ලක්ෂණ නම් කවරේද? ඉදවිච්චේ මහා පුරිසෝ සුප්පතිච්චිත පාදෝ හෝති මහණෙනි මේ ලෝකයේ උපදින මහා පුරුෂෝත්තමයන් වහන්සේ සුපීති සිරිපතෝ ඇති පුත්‍රමේ කියනවා සෙත්තා පාදකලයේ චක්ඛානි ජාතානි හොන්ති සහස්කාරානි සනේනිකානි සනාබිකානි සම්භාකාර පරිපූර්ණානි සීභක්තන්තරානි නබසහිත නිම්වරුලු සහිත දහසක් නැමි දහසක් ජවිතහිත සරුවාකාර පරිපූර්ණ වූ චක්‍ර යුග්මයක් චක්‍ර ලක්ෂණයක් ත්‍රිපාද පත්ලෙහි පිහිටෙනවා ආයත පන්නේ හෝතේ දිත් විලිඹු ඇති උත්මේ වෙනවා දී ගංගුලී හෝතේ දිත් ඇඟිලි ඇති උත්මේ වෙනවා මුදු තරුල අක්ෂපාදෝ හෝතේ මුර්ධු මුලක් අතුල් කැතුල් ඇති උත්මේ වෙනවා ජාල හත්පාදෝ හෝතේ ජාල ලක්ෂණ අතුල් කැතුල් ඇති උත්මේ වෙනවා උස්සන්ත පාදෝ හෝතේ උසින් පීත සිහින් පායති උත්තමේ කියනවා එනි ජංගෝ හෝති ඕලුම් වංගේ ජංගාරණේ ජංගායති උතුමෙක් බාටපත් වෙනවා චිතකෝව අනෝනමන්තෝ උභෝහි පාන්තලේ ජන්නතානි පරිමතුති පරිමඤ්ඤතේ සිතවනක් මොනමේ ත්‍රිහත් යුග්මයෙන් දෙදන මණ්ඩල පිරිමදින්ද සමර්පුද්දමේ වෙනවා හෝසෝහිත වක්ඛගුරුහෝ හෝතේ කොපුවකින් සංගවණු පුරුෂාවියන්ගෙන ඇති කෙනෙක් වෙනවා සුවන්න වන්නෝ හෝතේ සම්වන් සිරුරක් ඇති උතුමෙක් වෙනවා සුකුමත් ඡවී හෝතේ අතිය අතිකයෙන් සිනිලු සිවියක් ඇති උතුමෙක් වෙනවා ඒකේක ලෝමෝ හෝති ඒකේකානි ලෝමානි ලෝම කූපේසු ජාතානි රෝම කූපයක් පාසා එක එක රෝම ගහකයි බැගින් පිහිටියා වූ උතුමෙක් බාටපත් වෙනවා උද්දංග ලෝමෝහෝති උද්දග්ගානි ලෝමානි ජාතානි නීලානි අංජනවන්නානි කුණ්ඩලාවත්තානි පදක්ෂිනාවත්තක ජාතානි එකේක රෝම කූපේක පිහිටියා වූ අඳුන්වන් වූ දකුණකට කරට වුණා වූ කුඩුවක් බලාගෙන දිලිසෙන්නා වූ රෝම ධාතයත් උත්සමයක් වෙනවා සක්විස්සදෝ හෝති සක්තනක පිරුණු මාංශ ධාතයත් උතුමෙක් බාටපත් වෙනවා සිය කුබ්බද්ධ කායෝ හෝති සිංහ රාජාගේ పూర్ව කායයෙන් පරිපූර්ණ දේහ සම්පත්තියක් ඇතිවීමෙන් වෙනවා හිතං චරංචෝ හෝති හිරුණු දැල්වර ඇතිවීමෙන් බාටපත් වෙනවා නිග්‍රෝධ පරිමංගලෝ හෝති යාවතක්වස්ස කායෝ තාවතක්වස්ස ධාමෝ යාවතක්වස්ස ධාමෝ තාවතක්වස්ස කායෝ බඹේ යම් පමණද උස එකමනට පිහිටින්නා වූ නිග්‍රෝධ පරිමංගල ලක්ෂණය සමන්වාගත වෙනවා සිහ චිත්තන්තරන්තෝ හෝති නිබ්‍රෝධ පරිමණ්ඩලෝ හෝති සිය හනු හෝති සිංහ රාජයාගේ යටි හනුවෙන් පරිපූර්ණ හනු යුගලයක් ඇතුළු වෙනවා සකග්ග සග්ගේ හෝතේ උඩුවක් බලා පිළිතේ ශක්තියක් හතනාර ඇති උතුමෙක් බාටපත් වෙනවා ශක්තාලේක දන්තෝ හෝතේ සතලිකක් දන්ත ඇති උතුමෙක් බාටපත් වෙනවා සම දන්තෝ හෝතේ සම මට්ටමට පිහිටි දන්තයන් ඇති උතුමෙක් බාටපත් වෙනවා අවිවර දන්තෝ හෝතේ සිදුරු නැති දත් ඇති උතුමෙක් බාටපත් වෙනවා සුසුක්ක ධාතෝ හෝතේ මනාව පරිසුද්ධ වූ සුදු සුදු පාටින් බබලන දලදා ඇතුළු මෙත් බාටපත් වෙනවා සමවත්තක් සන්දෝ හෝතේ සමව වටෝ පිරුණු ගියයක් ඇතුළු මෙත් බාටපත් වෙනවා අභිනීල නෙස්සෝ හෝති අතිශය නීල වර්ණයෙන් බබලන නේත්‍රයෝග්මයක් ඇති කෙනෙක් වෙනවා ගෝපකමෝ හෝති අතිශයෙන් ප්‍රසන්න නේත්‍රය තුතුමෙක් බාටපත් වෙනවා පහූත ජීවකෝ හෝතේ දිගුකුල තුනි වූ ජීවහාභාවය තුතුමෙක් බාටපත් වෙනවා බ්‍රහ්ම සරෝහෝතේ බ්‍රහ්ම රාජාගේ ස්වරයට බඳව විශිෂ්ට ස්වර සම්පත්තියක් ඇතු කෙනෙක් බාටපත් වෙනවා උන්නේත තේසෝ හෝතේ ජීවබුලක් නේ අතිකෙන් වට වූද කුළුල් නලාකලයක් ඇත්තා වූද උන්නේත තේසතා ලක්ෂණය සමන්වාග තුතුමෙක් බාටපත් වෙනවා උන්නා බම්පංකරේ ජාතා හෝති උදු ඕදාතා මුදුතෝල සම්නිභා අතිතයෙන් සුබ්‍ර වර්ණයෙන් බබලන අතිතයෙන් කිනිදුනා වූ දකුණකට කරකෝනා වූ විදී බුබුලක් යන පූර්ණ රෝම ධාතය පිළිතුමේ පාටපත් වෙනවා හිමානි කෝසාන විච්ඡවේ දක්ෂින්ත මහා පුරුෂත් මහා පුරුෂ ලක්ෂණානි මහණෙනි මේ මහා පුරුෂෝත්තමයන් වහන්සේට පිළිගන්නා වූ මේ දෙතිසක් මහා පුරුෂ ලක්ෂණ මෙකේ පිළිතනවා මේ මහා පුරුෂ ලක්ෂණේ සමන්වාගත උත්තරයන් වහන්සේ ජීව සිටියානම් ධාර්මික චක්‍රවර්ත රජ කෙනෙක් වෙනවා පැවිදුණා නම් ලෝතුරා සම්මා සම්බුදුපදයේපත් වෙනවා කියලා මේ දේශනා පිළිබඳව මාතෘකාව ආරම්භ කොට වදාලා. මේ මහා පුරුෂ ලක්ෂණ පිළිබඳව දේශනාව දේශනා කරන්ට ප්‍රථමයෙන් උන්වහන්සේ වදාරනවා හිමානි පොතේ විස්කවේ මහා පුරුෂස්ස මහා පුරුෂ ලක්ෂණානි බාහිරකා පිස යෝධාරෙන්ති මානිය මේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ බාහිර තාපසවරු කිසිවරු එවැගේම බ්‍රාහ්මණවරු ධාරණය කරගෙන සිටිනවා නෝතකෝතේ ඥානන්තේ ඉමස්ස සම්මස්ස කතත්තා ඉදං ලක්ෂණ ප්‍රතිලබතේති ඒ බාහිරක ඍෂිවරයෝ බ්‍රාහ්මණයෝ උගතුන් දන්නේ නැහැ මේ මේ කුසල කර්මයෙන් මේ මේ ලක්ෂණය පිළිපදිනවා කියලා දන්නේ නැහැ කියලා උන්වහන්සේ පහදා දුන්නා. අපේ මහා බෝධිසත්වෝත්තමයන් වහන්සේ උපන්න පස්වෙනි දවසේ සුද්ධෝදන මහ රජතුමා ලක්ෂණ ශාස්ත්‍රයේ පරතරට පැමිණි බ්‍රාහ්මණවරුන් 108 දෙනෙක් කඩිනිවකට වැඩම කරවාගෙන සංග්‍රහ සම්මාන පවත්වලා මේ සිද්ධාර්ථ කුමාරයන් වහන්සේ පිළිගන්නවා ලක්ෂණ පරීක්ෂාකව සුදුසු නාමයක් ලබන්ටයි කියලා. හේතසියාකක් මංගල සම්මත බ්‍රාහ්මණයන් අතුරෙන් 8 දෙනෙක් ත්‍රිවේදේ පදක් પ્રાપ્ત වූ 8 දෙනෙක් වෙන් කරලා මේ 8 දෙනා මේ කුමාරයාගේ ලක්ෂණ පරීක්ෂා කළා. එයින් 7 දෙනෙක් ඇඟිලි දෙකක් ඔසවා ප්‍රකාශ කර සිටියා මේ කුමාරයා දෙපිටක් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් පරිපූර්ණ කුමාරයෙක් බැවින් ජීවිත සිටියොත් සත්‍විත රජ වෙනවා සයිදුනොත් ලෝසුරා බුදු වෙනවා කියලා ප්‍රකාශ කළා. සියල්ලන්ට නරක වූ කොණ්ඩඤ්ඤ මානවකතුමා එකම ඇඟිල්ලක් උසවා ප්‍රකාශ කළා මේ උත්තරයා කිසිතේ දිවිගේ රැඳෙන්නේ නැත මේ උතුමා ඒකාන්තයෙන් දිවිගෙන් නික්මී මාර පරාජය කොට වාසනාසහිත සකලක්ෂණය කියන්නේ සෝදාහරේ සරුවක්ඥතා ඥානයටපත් වෙනවා කියලා ප්‍රකාශ කළා. එතුමා තමයි පසු කාලයක පැවිදි වෙලා අඤ්ඤා කොණ්ඩඤ්ඤ නමින් මහා රහත්භාවයටපත් වීම දාලේ. එදා ඒ සිද්ධාර්ථ කුමාරයන් වහන්සේට නම් තබන මේ සුබ මොහොතේදී දෙවියන්ට ඇති ලෝකයාට අර්ථයක් සිද්ධ කරනවා කියන වචනේ ඇති අන්වර්ථ නාමයක් මේ මහා බෝධිසත්වෝත්තමයන් වහන්සේට ලැබුවා සිද්ධාර්ථ කියන මේ උත්තර නාමය. උන්වහන්සේ දීර්ඝ කාලයක් මුළුල්ලේ ප්‍රාර්ථනා කරගෙන ආව සුද්ධ නාමයක් සිද්ධාර්ථ කියන මේ උතුම් නාමය. වා ප්‍රනිධානීය පුරණ කාලේ අපමහා බෝසතාණන් වහන්සේ පුරාණ ගෞතම සරුවඥන් වහන්සේගේ නැගෙන කෙනෙක් ඉපද සිටියා රාජකුමාරිකාවක්ව එතුමිය දිනක් සිල්ලපාතේ වැඩම කරමින් සිටියේ දීපංකර බෝධිසත්ව භික්ෂූන් වහන්සේට අබතෙල් පාත්‍රයක් පූජා කළා. මේ පූජා කළ ප්‍රාර්ථනාවක් කළා ස්වාමීනි මගේ සහෝදර ජේෂ්ඨ භාතෘ සර්වඥන් වහන්සේ ගෝත්‍රයෙන් ගෞතම නම් වෙනවා නාමයෙන් සිද්ධාර්ථ නම් වෙනවා වංශයෙන් තාක්ෂි නම් වෙනවා මේ සිද්ධ කළ අබතෙල් පූජා කුසල බලයෙන් මකානාගතේ පුරුෂාත් භාවයක් ලැබේවා මතක් අනාගතයේ ගෞතම ගෝත්‍රයේ ශාක්‍ය වංශයේ සිද්ධාර්ථ නම් නැතිව ලෝතුරා බුදුන්ට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එදා ඒ දීපංකර බෝධිසත්ව භික්ෂූන් වහන්සේ මේක සාරාංශක කල්පලක්ෂයකට පෙර දීපංකර නමින් සරුවක්න සම්මා සම්බුද්ධත්වයට පැමිණ වදාලා එදාව තෙල් පූජා කළ සිද්ධාර්ථ නාමයේ සතු උත්තමාව දීපංකර පාදමූලයේ සුමේද තාපසයන් වහන්සේව ජීවිත පරිත්‍යාගයෙන් අභිනිහාර පවත්වා නියත විවරණාත්‍රි ලබා ගත්තා. එදා පටන් තාගාසංකේ කල්ප ලක්ෂයක් මුළුල්ලෙහි සූවිසි බුද්ධ ශාසනයක ඉවරණත්‍රේ ලබමින් පාරමී ධර්මයන් මත්තක ප්‍රාප්ත කොට ජන අන්තිමාත්ම භාවයේ සාක්්‍ය වංශයේ ගෞතම ගෝත්‍රයේ සිද්ධාර්ථ නාමයේ ලබා ලෝතුරා බුදු වෙන්න වාසනාව සැලසුණා මේ සිද්ධාර්ථ නම නවාගත් අප මහ බෝසතාණන් වහන්සේ 29 අවුරුද්දක් මුළුල්ලේ ජීවිතය වින්දනය කරන සතර පෙරනිමිති දැකලා ජරා ව්‍යාධි මුර්ථ කියන මේ අරමුණු අනුව භාවනා වඩලා ශ්‍රමණ ජීවිතයක් දැකීම තැහැදී උපතින් 29 වෙනි අවුරුද්දේ අසලකුන් පසලොස්වක් බොහෝ දවසේ ශ්‍රාවක කුමාරයන් වහන්සේ උපන්න දවසේම මහා අභිනිෂ්ක්‍රමණය කොට ගතිකාර බ්‍රහ්මරාජා පිළිගන්වා අපිරිකර දරව උත්තම ප්‍රෝඥාවේතේට පස්ව අවුරුදු 6ක් මුළුල්ලේ දුෂ්කර ක්‍රියා කළ මධ්‍යම ප්‍රතිපදාව සුවාගෙන බොමුලාරා වැඩි දෙගෙන මාර පරාජයකට ලෝසුරා සම්මා සම්බුදු පදවියට පත් වේවදාලා. ඒ අතම තම ගුණ ඇති සාක්ෂිකින් වූ සමන්ත භද්‍රව සරුවත් රාජෝත්තමයන් වහන්සේට අපේ নমස්කාරය වේවා. ඒ භාග්‍යවතුන් වහන්සේට අපේ ජීවිතේම පූජා වේවා. ඒ භාග්‍යතුන් වහන්සේගේ සරණ පිහිට ආශිර්වාදය නිවන් දකිනාතුරු අප සමග ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පහදා වදාළ මේ දෙකක් මහා පුරුෂ ලක්ෂණයන් පිළිබඳව ඊළඟට අපි සෑ බලමු. යම්පි භික්ඛවේ තථාගතෝ කුරිමං ජාතිං කුරිමං භවං කුරිමං නිකේතං කුබ්බේ මනුස්ස භූතෝ සමානෝ ධම්ම සමාදානෝ අහෝති කුසලේසු ධම්මේසු අවක්කිත සමාදානෝ කාය කුසලසේ වාචී කුසලසේ මනෝ කුසලසේ දාන සංදානේ සීල සමාදානේ උපෝතක වාසේ මත්ත්‍ය කාය දෙත්ත්‍ය කාය සාමාන්‍ය කාය බ්‍රහ්මණ්‍ය කාය කුලේ දෙත්තා පචාය කාය අඤ්ඤතරණ්‍ය කායේ දෙක අධිකුසලේසු ධම්මේසු මාන්නේ තථාගතයන් වහන්සේ අපිට භවවලදී අතීත ජාතිවලදී පාරමී භූමියේදී මනුෂ්‍යාත්ම භාවයේදී දන් දීම, තේ සමාදන් වීම, තේවත් කිරීම, මෞපිය උපස්ථාන කිරීම, ශ්‍රමණ බ්‍රාහ්මනාදීන් උපස්ථාන කිරීම, වැඩිහිටියන් උපස්ථාන කිරීම, එවැගේම කාය සුචරිත, වාචික සුචරිත, මනෝ සුචරිත ආදී වශයෙන් තියෙන අනුවිතවද කුසල දායන් කිරීමේ දැඩි සමාදානයෙන් වාසය කළා. සියලුකාර අධිෂ්ඨානයේ යුක්ත වුණාන්සේ පාරමී කිරීමේදී කුසල ධර්මයන් යෙදුණා. බෝධිපාක්ෂික ධර්ම, කාරුණ්‍ය ධර්ම කියන අධි කුසල ධර්මයන් පුරනවත් සාමාන්‍යදී ඉදිරියට ලැබූ පියවර පස්සට නොගෙන ඒ තථාගතයන් වහන්සේ කාරුණ්‍ය ධර්මයන් සම්පූර්ණ කළා. සමාරියතුන් වහන්සේගේ පාරමී ධර්මයන් කුසල ධර්මයන් අතරමං කිරීමට දෙවියන් මාර්යන් ඉදිරිපත් වූ අවස්ථාවල ඒ දෙවියන් මාර්යන් පළවා හරිනින් ඕන් විස්මයට පමුණුවමින් සමන් වහන්සේ අදිස්ථාන කරගත් කුසල ධර්මයන් ඉෂ්ට කරන් උන්වහන්සේ සමර්ථ වුණා. කුඩා කොටු වශයෙන් දෙහිමෙක් වයිපද තමන්ගේ පැටවුන්ට හිත කූඩුව මුහුදට ගිය වෙලාවේ දවස් හතක් මුළුල්ලේ නොපානගේ මුහුදේ ජීවිතින්ද පටන් ගත්ත මේ කුඩා සත. ලේනම් මේ දැක්කා වූ සම්දෝ රජතුමා වහා පැමිණියා එතෙන්ද පැමිණලා මේ නිෂ්ඵල වැඩක් කරන්න මහ මෝඩකමක් නේද කියලා. මේ ලේනම් කියාමි කියා මම නිෂ්ඵල වැඩක් කරන්නේ නැහැ. මම කරන වැඩේ සාන්තේ සාර්ථකව මගේ පැටවුන්ට කූඩුවම ගන්නවා ඇති බලන්තයි කිව්වා. ඒ අවස්ථාවේදී සක්දේව රජතුමා එතුමාගේ ඊර අදිස්ථානය දැකගෙන ඒ අහිංසක පැටවුම් ලබා දුන්නා. මේ විදිහට මිනිසෙක් නෙමෙයි තිරසංගත ආත්මවලදී පවා උන්වහන්සේ සමන් බලාපොරොත්තු වුණ අදිස්ථානය නොකඩවා සම්පූර්ණ කරන්ට ඉදිරිපත් වුණා. මහා ජනක සමාරයාව මහ මෝදේ වැටේ පීරණ අවස්ථාවේදී පතුලොස්වක් ප්‍රභූ දවස බව දැනගෙන හඳුනා වෙනසක් පොදෝ දවස බව දැනගෙන හඳ මණ්ඩලේ කරතියෙන්ම කටසෝදාගෙන සිය සමාදන් වුණා. ඒ අවස්ථාවේ මුහුදට අධිග්‍රහිත දේවතාවෙක් පමණ කතා කරමින් සිටියා. ඔබතුමා මේ ගොඩක් කරක් දෙයක් මතන මහා සාගරේ පිනන්නේ කවදා ගොඩෙන්ටද? මේ අවස්ථාවේදී බෝසතුන් වහන්සේ ප්‍රකාශ කළා. කවදාකවත් නිෂ්ඵල නොවන සීනියමක් මා මේ කරන්නේ. මගේ සීනිය මේ සාන්තිකාර්කකම ගොඩබිමට යනවා යනවාමයි කියලා සඳහන් කළා. කවදාකවත් සිද්ධ කරන්න බැරි වැඩක් මේ කරන එකම අමෝඩකමක් මේක දුර්වලකමක් නේද කියලා සඳහන් කළා. ඒ අවස්ථාවේ ගෝතතුන් වහන්සේ ප්‍රකාශ කළා මගේ සීලයම නිසාද මට දේවතාවෙක් දකින්න ලැබුණා. ඒ නිසා මට ආදී කාන්තෙන් ගොඩවෙන්ට ලැබෙනවා ලැබෙනවාමයි. ඒ නිසා ඔබ මේ කියන දුර්වලකමක් මගේ නෑ මගේ අදිස්ථානයේ ඉස්තිරයි. ඔබ බලන්නේ කවදානමත් මම රාජ්‍යයට පත් වෙලා ගම් පින්කම් කරමින් දසරාජ ධර්මින් රාජ්‍ය කවදාකවත් සිද්ධ කරන්න බැරි වැඩක් මේ කරනකම අමෝඩකමක් මේක දුර්වලකමක් නේද කියලා සඳහන් කළා. ඒ අවස්ථාවේ බෝසතුන් වහන්සේ ප්‍රකාශ කළා මගේ සීලම නිසාද මට දේවතාවෙක් දකින්න ලැබුණා. ඒ නිසා මට ආදී සාන්තිය කොට වෙන්න ලැබෙනවා ලැබුණාමයි. ඒ නිසා ඔබ මේ කියන දුර්වලකමක් මගේ නෑ මගේ අදිස්ථාන ඉස්තිරයි. ඔබ බලන්නේ සවගනමත් මම රාජ්‍යයට පත් වෙලා ගම් පින්කම් කරමින් දසරාජයන් රාජ්‍ය තුනට බලන්නේ කියන දේවතාවට ප්‍රකාශ කළා. යාකාරී උන්වහන්සේගේ සීලාන භාවයෙන් හා මෛත්‍රියාන භාවයෙන් මේ දේවතා බෝසතුන් වහන්සේ වදාගෙන සියයෙන් තන්පත් කළා එදා උන්වහන්සේ රාජ්‍යත්වයට පත් වුණා දසරාජ ධර්මයෙන් රාජ්‍ය කළා කර පසු කාලයක සියලුම රාජ්‍ය සම්පත් අතර දාලා කවුස්සරින්ෙන් පරිදෙව යාන් අභිඥාපදවාගෙන ආයු මෙලවර බ්‍රහ්ම ලෝකෝත්පත්තියට පත් වේවදාලා මහමුදුර රැකී සිටගෙන තමා බලාපොරොත්තු වුණා වූ සීල සමාදාන හා ප්‍රතිපත්ති පූර්ණය කඩ නොසිත කරන්න සමර්ථ වුණේ. කුසල් කිරීමේ දැඩි අධිෂ්ඨානය නිසායි. උන්වහන්සේ කදිරංගාර ජාතක අවස්ථාවේදී විශාල ධන්ශාලාවක් පවත්වන තැනට සද්දවසක් නිරෝධ සමාපත්තිය සිත ගරු නාත තේරුම් ගත්තා මේක මාර්ගී පුත්‍රයවනි කෙනෙකුට වැඩක් වුණ තෝනාතේ විනිසු දිලිසී කියා දේවතා. අතාසිකයෝගද මේ විඤ්ඤාණුර වල නැන්නේ. ඕ මමයි නැන්නේ. අයි නැන්නේ. මේ අදානේ වැඩක් කියනයි. මේ මහා බෝසත්ත්වෝත්තමයන් වහන්සේ පාරමී අදිස්ථාන කළ සත්‍යඥාවක් කළා තර්ජනයකුත් කළා. මාර්ය බුරණියෙක් කෙනෙක් නෙමෙයි සියක් දහස් ගණනියක් මගේ අර දාණය දෙනවා දෙනවාමයි. මේ මිතාගුණන් වහන්සේ පසේ බුදුරජාණන් වහන්සේට ඇතෙන් ආරාධනාවක් කළා. කාමං පතාමි නිරයන් උද්ධපාදෝ අවන්තිනෝ නානරයන් පරිස්සාමි හන්ද පින්දම් පටිග්ගහ. ස්වාමීන් වහන්සේ කමින කෙනෙකුට දන් නොදීන්ට මට පුළුවන් කමක් නැහැ. ස්වාමීන් මේ ගිනියා ගුරුලන් මැද්දෙන් මා පැනගෙන එනවා. මාගේ ඉස්සරහට පුරු වෙන්න පුළුවන් පාවුඩි පුරු වෙන්න පුළුවන් ස්වාමීනි ඒ අතරතුර මාගේ අනුකම්පාවෙන් මේ පින්ද පාත දාණය පිළිගන්නාසේක්වා කියලා ආරාධනා කරලා ගිනි අඟුරු වල මැද්දෙන් තැන්. පිටක් පිටක් නැති මේ මහ පොළොව මැද්දේ ගිනි අඟුරු වල මැද්දේ සතු රෝධයක් තරම් විශාල නෙළුම් මලක් උන්වහන්සේගේ ජීවර පිළිගත් තැන නැගිලා ආචාර්යමත් නෙළුම් මල උඩ වැඳගෙන මාර්යා මල්කේට පස් කරමින් උන්වහන්සේ පස්වනක් ප්‍රීතියෙන් කිරී සිටින් ඒ පින්ඳ පාතේ අසේ බුදුරජාණන් වහන්සේගේ පාත්‍රයට පිළිගන්නේ. අසල් වාසීන් සාදුහන් දෙද්දී මා ගෝසා කරද්දී උන්වහන්සේ පින් සැමිනෙවවා සත්පුරුෂයන් බලන්ට පින්කම් කළා කවදාකවත් ඉතක් වන්නේ නැහැ. මා දෙස බලා සම කෙනෙක්ම පින්කම් කරන්තේ මා මේ රැස් කරගත්ත පිළ සෑම දිනම අනුමෝදන් වෙන්තේ මේ ජීවිත පරිත්‍යාගයෙන් දුන්න දානමය කුසල බලයෙන් දෙවියන්ට ඇත ලෝකයා සතුටින් නිකොඩ ලන්නත මට ලෝතුරා බුදුබව ලැබේවා කියලා උන්වහන්සේ ප්‍රාර්ථනා කළා. මේ විදිහට මාර දීපුත්‍රයන් පවා මල්කේත පමුණුමේ තමා බලාපොරොත්තු වුණු පින්කම් කිරීමේ ස්ථීරකාර අධිෂ්ඨාන ඇතුව ඒ මහා බෝධිසත්වෝත්මයන් වහන්සේ පාරමිතා භූමියේ පින්කම් වල යෙදුණා. එක වාරයක් නෙමෙයි, සිය වාරයක් නෙමෙයි, දහස් වාරයක් නෙමෙයි, අසංකේය අප්‍රමේය වාරවල උන්වහන්සේ මේ වගේ ස්ථීරකාර අධිෂ්ඨානයේ පින්කම් යෙදුණා. සත් සම්මත සතත්තා උපචිතත්තා උස්සන්නත්තා විපුලත්තා මේ විදිහට ස්ථීර සාර අධිෂ්ඨාන ගුණය නැවත නැවත බොහෝ වාරවල, සිය වාරවල, දහස් වාරවල, අසංඛ්‍ය වාරවල උන්වහන්සේ පැවැත්වූ නිසා ආලු කෙලවර දෙව්ලොව උපන්න දෙවියන් අතර අනිකුත් දෙවියන්ට වඩා කරුණු 10 තුන් උන්වහන්සේ මහේ සාක්ෂි භාවයට පැමුණුණා. දිව්‍යමය ආයුෂ වර්ණ සැප බල ආදි සත්‍යයලොත් දිව්‍යමය රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ වේනොත් උන්වහන්සේ මහේසාක්‍ය බාට පත් වූ අතර මේ බුදු වෙන ආත්ම භාවයේදී මනුෂ්‍ය ලෝකයට පැමිණි තැන මේ මහා පුරුෂ ලක්ෂණේ පහළ වුණා සුප්පතික්කිත පාදෝ හෝති සුපීති තිරිකතුල් නැතිතේක තමන් පාදං භූමියන් නික්කිපතේ තමන් උද්දරතේ තමන් සම්භාවන්තයේ පාදතලයේ භූමින් කුසති භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී පාදය දෙරසක් මහා සමාන සමතලයි සමව උන්වහන්සේ ත්‍රිපාදයේ උසවනවා සමව බිම පිහිටුවනවා සමව මුළු ත්‍රිපාදයෙන්ම එකවරට බිම ස්පර්ශ කරන හැටියට උන්වහන්සේ ත්‍රිපදයට තබනවා මේ විදිහට නෙළුම් මලක වර්ණය වැනි වර්ණින් බබලන අතිශයින්ම සුරක්ෂ වූ ඒ උතුම් ත්‍රිපාද තලය දෙරසක් මේ සමතලවන්ට හේතුව ස්ථීර සාර අධිෂ්ඨානෙ විරියට තබෝ පියවර පක්ෂට නොගෙන පාරමී කුසලකල බවට සාධකයක් කියලා උන්වහන්සේ මේ දේශනා කොටවදාලා හේන ලක්ෂණයෙන් සමන්නාගතස්ස මහා සමන්නාගතෝ මහා පුරිසෝ සත්‍යයාගාරං අධ්‍යාවති රාජාවෝති චක්කවර්ති මේ ලක්ෂණයේ දීත්‍යානම් යම් උත්මේකට ජීවේ සිත්‍යානම් ඒකාන්තේ චක්‍රවර්ත රජ වෙනවා සාගා සමානෝ කිං ලබති සත්‍යනේ කුණානම් කුමක්ද ලබන්නේ අවිස්සම්භයෝ හෝති තේනති මනුෂ භූතේන පච්ඡත්ති තේන පච්ඡාමිත්තේන සමාත සතුරු වූ කිසිම මිනිසෙකු විසින් වෙනස් කරන්ට බැරි කම්පා කරන්ට බැරි ආනුභාව සම්පත්තියක් ඒ රජතුමාට පිළිතෙනවා සතේ කෝපන අගාරත් මානගාරියම් පබ්බජතේ අරහං හෝති සම්මා සම්බුද්ධෝ ඊගෙනෙක් මේ පැවිදුණා නම් ඒ කාන්තෙන් සරුවක් සම්මා සම්බුද්ධත්වයට පැමිණෙනවා බුද්ධව සමානෝකින් ලබති අවික්ඛම්යෝ හෝති අබ්බන්තරේහි වා බාහිරේහි වා පච්චත්තිකේහි පච්චාමිත්තේහි සාගේනවා දෝෂේනවා මෝහේනවා සමනේනවා බ්‍රාහ්මණේනවා දේවේනවා මාරේනවා බ්‍රහ්මනාවා කියන කිවා ලෝකස්මි ගිහිගෙනෙක් මේ පැවිදුණා නම් ලෝතුරා බුදු වෙනවා බුදු බාටපත් වුණා නම් ලැබෙන ආනිසංස කවරේද අභ්‍යන්තර හෝ බාහිර හෝ සතමිතුරු සතුරු කෙනෙකුගෙන් උපද්ද්‍රවයක් උන්වහන්සේට වන්නේ නැහැ. රාග දෝෂ මොහකින් අභ්‍යන්තර සතුරුකුගෙන්වත් ශ්‍රමණ ප්‍රාප්මන දිව්‍ය මනුස්ස බ්‍රහ්මාදී බාහිර සතුරුකුගෙන්වත් උන්වහන්සේ කම්පා නොවන සැලවිය නොහැකි ආන භාව සම්පත්තියක් ඒ කාන්තෙන් පිහිටනවා කියලා උන්වහන්සේ පහදා වදාළා. මේ විදිහට භාග්‍යවතුන් වහන්සේ දීර්ඝ කාලයක් ස්ථිර සාරලි ස්ථානයේ ඉදිරියට සබෝ පාවර පියවර පස්සට නොගෙන පාරමේ සිරු බලයෙන් සුපීති සිරිපතුල් නැති මහා පුරුෂ ලක්ෂණය ලැබුණා ලක්ෂණාංශව සම්පාන වෙන උදාර ගුණ සම්භාරයක් උන්වහන්සේට පිහිටියා මහා මේරු පර්වතයේ මෙන් නොසල්විය හැකි ජීවිත වාසනාවක් මේ මහෝත්තමයන් වහන්සේට පිහිටියා එනිසා උන්වහන්සේ ලෝතුරා බුදු වුණා මේ විදිහට ජාති ජාතියක් පාසා ඒ සීලසාර අධිෂ්ඨානෙන් පාරමී පුරා සුපීති සිරිපතුල් නැතුව ලෝකුරා බුදු වූ ඒ සරුවඥන් වහන්සේට සමකල්ලි අපේ নমස්කාර පූජා වේවා. ඒ භාග්‍යවතුන් වහන්සේ සරණ පරාම යන අපට ස්ථීර සාරාධිෂ්ඨානයෙන් නිවන් දකිනා දුරු දාන සීල භාවනාදි පාරමී කුසල ධර්මයන් පරිපූර්ණය කරමින් මරුන් පරදවා පතන බෝධියකින් සාන්ත නිවන් සුව ලබන්ට අපටත් වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරමි. දෙවෙනි මහා පුරුෂ ලක්ෂණය එක්තා පාදතලයේ චක්කානි ජාතානි හොන්ති. ත්‍රිපාද පත්මයෙහි චක්‍ර ලක්ෂණයක් පිළිපා තියෙනවා. යම් කිවිත්තේ තථාගතෝ කුරිමං ජාතින් කුරිමං භවං කුරිමං නිකේතං කුබ්බේ මනුෂ්‍ය භූතෝ සමානෝ. බෞද්ධන සුඛාවහෝ අහෝති උද්දේ දුක්ඛාත භයං අපනුදිතා ධම්මිකං ච රක්ඛාවරණ ගුච්ඡින් සංවිධාතා සපරිවාරං ච දානං අදාති මහා බෝධිසත්වයන් වහන්සේ අතීත ජාතිවලදී පාරමී පුරන අනන්ත ජාතිවලදී බොහෝ දිනාට සැපපිනිත වැඩහැසිරුණා. උද්වේග උත්‍රාස බය කියන රජසොර සතුරු උපද්‍රව වලින් උන්වහන්සේ මිනිසයන් සත්‍යයන් වළක්වා ගත්තා. දිනි ජල වසවිස අවියාවදාදී විපත් වලින් උන්වහන්සේ මහජනයා ආරක්ෂා කරගත්තා. ධාර්මික රක්ෂාවරණ සංවිධාන කළා. සමනක් නෙමෙයි. ගිරිවර සහිතව දම්පින්කම් පැවැත්වුවා. චීවරයක් පූජා කරනවා නම් සංකර චීවරයක් නොව දසවිද දාන වස්තු මේකට එක්පාසු කරලා තමන්ගේ හිත මිතුරන් එක්පාසු කරගෙන මේ චීවර පූජා කරන. එවත්ම පින්ද පාත සේනාසන ගිලාන ප්‍රත්‍යාදියම් කිසි පූජාවක් දානයක් පවත්වනවා නම් අනිකුත් දාන වස්තුන් පරිවාර කරගෙන තවත් බොහෝ හිතවතුන් එක්පාසු කරගෙන ඒ දාන ආදී පින්කම් වල යෙදෙනවා. මේ විදිහට දානයේ පමණක් නෙමෙයි සීල සමාදාන උපවතට උපවාස ආදී අනේක විද කුසල ධර්මයන් කිරවර යන එක්මිෂ්ඨ කරනවා එවැගේම රජ බවට නැත්නම් වරුන් බවට සේනාපති වරුන් බවට තනියහන මහා ජනයාට තනින්න තියෙන අනේක විද උපද්‍රවයන්ගෙන් වළක්වා ගන්නවා වළක්වාගෙන අභේදානයේ සලස්වනවා ගොඩ දිය හැසිරෙන සීල සතුන්ට අභය දෙනවා මේ විදිහට රටවාසීන්ට ලෝකවාසීන්ට ආරක්ෂා සංවිධාන කළ කුසල බලයෙනුත් සපරිවාරව ධම් පින්කම් පැවැත්වූ කුසල බලයෙනුත් ඒ මහා බෝධිසත්වෝත්තමයන් වහන්සේ භවයක් පාසා දෙව්ලොව මහේසාක්ෂි භාවයට පත් වුණා. මේ අන්තිම ආභාවයේ මනුෂ්‍ය ලෝක උපන්න තැන මේ ශ්‍රී පාදයේහි චක්‍ර ලක්ෂණය පිහිටීමේ මහා පුරුෂ ලක්ෂණය ලැබුණා. සෙත්තා පාදතලයේසු චක්කානි ජාතානුන්ති සහස්සාරානි සනේනිකානි සනාධිකානි සම්බාකාර පරිපූර්ණානි සුභක්තන්තරානි ත්‍රිපාද යුග්මයෙහි දහසක් දැවි සහිත නිම්වලු සහිත නබ සහිත ਸਰවාකාරයෙන් පරිපූර්ණ වූ චක්‍රවර්ති රජ කෙනෙකුට පහළ වෙන චක්‍ර ලක්ෂණය උන්වහන්සේගේ ත්‍රිපාද සත්‍යයේ තිබේ. මේ චක්‍ර ලක්ෂණය වටකරගෙන ස්වස්තික නන්දවතාවේ එකතයාවක් මංගල්‍ය ලක්ෂණ පිළිපදා තියෙනවා. මේ මංගල්‍ය ලක්ෂණ අතර චක්‍රවර්ති රජතුමාගේ ලාංඡනයක් තියෙනවා. මෙන්න මේ කාරණේ දැකගෙනයි එදා කොණ්ඩඤ්ඤ මානවකතුමා එක ඇඟිල්ලක් කොටවලා මෙතුමා ඒකාන්තයෙන් ලෝතුරා බුදු වෙනවාමයි කියලා ප්‍රකාශ කරන එක හේතුවක්. චක්‍රවර්ති සාදලාංකනයක් අදතුණුගේ සටහනක් ශ්‍රීපාදිතියේ. එයින් සඳහන් වන්නේ ඒ මහෝත්තමයන් වහන්සේ චක්‍රවර්තිකමත් පාගාගෙන නැළගෙන ලෝතුරා බුදු වෙනවා කියන මේ තේරුමයි. මේ විදිහට එකසියාටක් මංගල්‍ය ලක්ෂණයන් පිරිවරාගත්ත අතිශයින් මනෝඥ වූ මේ චක්‍ර යුග්මය පිළිකන්ට හේතු වනේ අර ලෝක වාසීන්ට රස්ක වාසීන්ට අබේ කලතා දීම සහ සපරිවාරව දම්පින්කම් පැවැත්වීම සාදා සමානෝකී ලබති ඉතින් චක්‍රවර්ති රජකෙනෙක් වුණා නම් කුමක්ද ලබන්නේ මහා පරිවාරෝ හෝති මහා සෝන්ති පරිවාරා බ්‍රාහ්මණ ගාපතිකා නේගම ඥානපදා ගණක මහා මත්තා අනීකත්තා දෝවාරිකා පාරිසජ්ජා අමච්ඡා පාරිසජ්ජා රාජානෝ භෝග්‍යා කුමාරා චක්‍රවර්ති රජු නම් විශාල පරිවාර සම්පත්තියක් ලැබෙනවා. බ්‍රාහ්මණ ග්‍රහපතීන්, එවැගේම නේගම ජානපද වාසීන්, ගණක මහා මාත්‍යයන්, අනිලිකත් දෝවාරික අමාත්‍ය පාරිසජ්‍ය කියන මේ නුයෙක් නම් ගොත් ඇති. විශාල පරිවාර සම්පත්තියක් චක්‍රවර්ති රජතුමාට ලැබෙනවා සතර මහා දිවයිනේ. බුද්ධෝ සමානෝකින් ලබති මහා පරිවාරෝ හෝති මහා සෝන්ති පරිවාරා භික්ඛු භික්ඛුණිය උපාසකා උපාසිකායෝ දේවා මනුෂ්‍යා සුදානාගා ගන්ධබ්බ මේ මහා පුරුෂ ලක්ෂණය තුකමේ ලෝතුරා බුදුනාන නුවහතර ලැබෙන ආනිසංසය මහා පිරිවර සම්පත්තිය ලැබෙන භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා දිව්‍ය මනුෂ්‍ය අසුරනාග දාන දරුව ආදී මේ අනේක විද පරිස සම්පත්තියක් ඒ භාග්‍යවතුන් වහන්සේ ලැබෙන අද දවසේ දක්වාම අපේ භාග්‍යවතුන් වහන්සේගේ පිරිවර සම්පත්තියේ සිටින්නේ මේ මහා පුරුෂ ලක්ෂණේ ලක්ෂණානිසංස වශයෙන් බව මනාවත හැදිවේ. මෙම ජාති ජාතියක් පාසා දෙවියන්ට ඇත ලෝකයාටම අභේදානයේ දීමෙන් එවාගේම ආරක්ෂා සංවිධානය සැලකීමෙන් සපරිවාරව දන්සින්කම් පැවැත්වීමෙන් පාරමී පුරා චක්‍ර ලක්ෂණයේ දහිත ලොව පහළ වේ ලෝචුරා බුදු වේ වදාළේ ඒ කරුවක්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපේ নমස්කාර පූජා වේවා. ඒ භාග්‍යවතුන් වහන්සේගේ සරණ පීඨා ආශිර්වාද අප සමග සමකල්යම සැලසේවා. අපට නිවන් දක්නා ජාති දක්වාම සීල සතුන් තබේ දීමටත් සපරිවාරව ධම්පින්කම් පවත්වමින් නිවන් මඟ සුවසයා ගන්නට වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරමි. තුන්වෙනි මහා පුරුෂ ලක්ෂණය ආයතපන්නේ ත්‍රිගංගුලේ බ්‍රහ්මොද්දු ගත්ත කියන කරුණ තුනකින් සඳහන් කරන්න තියෙනවා යම් පිටිකේ තථාගතෝ පුරිමං යාතින් පුරිමං භවං පුරිමං නිසේතං සුබ්බේ මනුස්ස භූතෝ සමානෝ පානාති පාතං පහය පානාති පාතා පතිවිරතෝ හෝති නීත දන්දෝ නීත සත්ත්වෝ රජ්‍ය දයාපන්නෝ සබ්බ පාම භූත හිතානුකම්පේ විහාති මහා බෝධිසත්වයන් වහන්සේ පාරමී පුරන අවස්ථාවල අනන්ත ජාතිවල අසංතේය ජාතිවල ප්‍රාණඝාතයෙන් වැළකුණා. ප්‍රාණඝාතය ආදීනව තේරෙන්නේ නැහැ. ප්‍රාණඝාතයෙන් වැළකීලා ප්‍රාණඝාතයට ගන්න අවි ආවද දඩු මුගුරු කියලා මාත්‍තර ධර්ම. මේක දඬෝ නාසේ දඬුවම් මාත්‍තරිය. මේක සත්‍යෝ අවියාව දාත්‍තරිය. ලංකි ප්‍රාණඝාත කිරීම ප්‍රතිසීම ලග්ධිත වුණ. දයාපන්න සියලුම සතුන් වෙත බොහෝම කාරුණික වූ සම්බ පාන භූත විසාම කම්පේ විහාති සියලුම ප්‍රාණීන්ට භූතයන්ට හිත අනුකම්පා ඇති උන්වහන්සේ වාසය කරයි එක જાතියක් නෙමෙයි જાති 100ක් නෙමෙයි જાති 1000ක් නෙමෙයි අනන්ත අපරිමාණ જાතිවලදී මේ මහා බෝධිසත්වයන් වහන්සේ ප්‍රාණ ඝාතයෙන් වැළකී පානාතිපාතා වේදමණී ශික්ෂාපදයේ ජීවිත පරිත්‍යාගයෙන් උන්වහන්සේ ආරක්ෂා කළා අනන්ත ජාතවල උන්වහන්සේ මේ ප්‍රාණඝාතයෙන් වැළකී සීල සතුන් සමේදීමේ ආනිසංස වශයෙන් බුදු වෙන ආත්මය දක්වාම දෙවොලව සැපවින්ද මනසාභාවයට කැමින තැන මේ මහා පුරුෂ ලක්ෂණ තුනක් ලැබුවා. ආයත පන්නේක හෝතේ දීගම් කුලේක බ්‍රහ්මෝද්‍යගතෝතේ. බාන්දිවතුන් වහන්සේගේ ත්‍රි පාදයේ පිහිටි විලුඹ අනිකුත් මනුෂ්‍යයන් විලුඹට වඩා දිගින් තියෙලා තියෙනවා. ආයතනයේ කියන්නේ ඒ ලක්ෂණයයි. ත්‍රිපාදයේ හතරකට බෙදුවා නම් හතරෙන් එකක් පමණ දිග නිලිමුව පිස්ලා තියෙනවා. හරි වක්තරණයෙන් කළ සම්දුවක් වගේ. එන්නේ නිලිමුව දිගින් තීතාති හේතුව නාසේ පහදාලා ප්‍රාණඝාතයෙන් වැළකීමේ කුසලයේ බව. දීගංගුලිය කියන්නේ භාග්‍යවතුන් වහන්සේගේ ත්‍රිපාදයේ ත්‍රිහත්ය අනිකොත් මිනිසයන්ගේ ඇඟිලි වලට වඩා ඇඟිලි දිගින් තීරලා තියෙනවා. දීර්ඝ ඇඟිලි ඇති බව මහා පුරුෂ ලක්ෂණයක්. මුලින් ලොකුවට අගට යම් යම් අනුක්‍රමයෙන් සිහින්වත් පිළිලා තියෙනවා මනෝක්ලතමේ ඇඟිලි. එයින් ත්‍රිහස්තරේ මාපත ඇඟිලි දෙක හැර ඉතිරි ඇඟිලි හතර හතර සමභාවයෙන් පිළිලා තියෙනවා. ත්‍රිපාදයෙන් පාදයෙන් විභා පහ සමභාවයට පිළිලා තියෙනවා. බ්‍රහ්මචුගතෝ කියන්නේ බ්‍රහ්ම රාජයාගේ ශරීරයෙන් ඉරුදි ශරීරයක් භාග්‍යතුන් වහන්සේට දීලා තියෙනවා. ධනෙන්වත්, කතියෙන්වත්, ස්කන්ධයෙන්වත් නැමීමක් නැතුව, ඇදක් නැතුව අතිශයින්ම ඉරුදි වූ රූප කයක් ඒ භාග්‍යතුන් වහන්සේට දීලා තියෙනවා. මේකට කියනවා බ්‍රහ්මුජ්ජු ගාත්‍ර ලක්ෂණය කියලා. ඒ දීර්ඝ දිලුම් ඇති බව, දීර්ඝ අඟුල ඇති බව, බ්‍රහ්මයාගේ ශරීරය යන ඉරුදි ශරීරය ඇති බව කියන මේ මහා පුරුෂ ලක්ෂණ තුනම ප්‍රාණඝාතයෙන් වැළකු වැළකුණා වූ කුසල බලයෙන් ලැබුණු බව මේ සූත්‍ර දේශනාවේ පහදා වදාළා. ඉමේ ලක්ෂණේ සමන්නාගතෝ සත්‍යාගාරං අධ්‍යාවකති සාදාවති චක්කවයි. සාදා සමානෝ කිං ලබති දීඝායුකෝ හෝති චිරාත්තිකෝ දීඝමායුම් පාදේති නතක්ඛා කේනච අන්තරා ජීවිතා රෝපේතුං පච්චක්ඛේන පච්චාමිත්තේන මනුෂ්‍ය භූතේ චක්‍රවාර්ත ලැබ වුණා නම් දීර්ඝාස වින්දනය කරන බොහෝ කාලයක් ජීවිතේ රැකෙන සමන්ත නියමිත අවශ්‍ය දෙවෙන තුරු පතමිතුරු කිසි මිනිසෙකු විසින්වත් ජීවිත හානි කරන්න බැරි ශක්තියක් චක්‍රවර්ති රජිනමට මේ නිසා ලැබෙන. බුද්ධ සමානෝකින් ලැබති දීඝායුකෝ හොති චිරස්තිකෝ දීඝමායුම් පාලයති. නතක්කා තේනි අන්තර අන්තරා ජීවිතා හෝ රූපේකං සමනේනවා බ්‍රාහ්මණේනවා දේවේනවා මාරේනවා බ්‍රහ්මනාවා සර්වඥ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මේ ලක්ෂණානිසංසයෙන් දීර්ඝාවත ලැබෙනවා දීර්ඝ කාලයක් ජීවත් වෙනවා ඒ තමන් වහන්සේට නියමිත ආස්කාරයේ ජීවෙන තුරු ශ්‍රමණ බ්‍රාහ්මණ දිව්‍ය මනුෂ්‍ය බ්‍රහ්මාදී කිසිම කෙනෙකු විසින් ජීවිත හානියක් කරන්න උන්වහන්සේට පුළුවන්කමක් නැහැ අපේ භාග්‍යවතුන් වහන්සේගේ ජීවිතය නැති කරන්ට දෙව්දස්වරුන් විදුකුළු පවෙන් ගල් පෙරළුවා නාලාගිරියතා යෙදුවා දුනුවයන් 31 දිනක් මෙහෙ යෙව්වා මේකකින් මාත්‍රේ තථාගතයන් වහන්සේගේ ජීවිතය දහානියක් කරන්ට බැරුව මේ විදිහට නියමිත අවශ්‍ය දෙවෙන තුරු අතරක ජීවිතයේදපත් නොකල නැති ශක්ති විශේෂයක් මේ ලක්ෂණ තුනෙන් ලැබී ඇති බව මේ සූත්‍රයෙන් දේශනා කොට වදාලා දීර්ඝ කාලයක් ප්‍රාණ වදයෙන් වැළකී ප්‍රාණඝාතයෙන් වැළකී සීල සත්වන්ට අභය දුන්න ඒ මහෝත්තමයන් වහන්සේ බුදු වෙන ආභාවයේ මේ මහා පුරුෂ ලක්ෂණ තුනක් ලැබුවා ඒ ලක්ෂණාන්තන්ත වාක්‍යයෙන් දීර්ඝාස වින්දනය කළා සියක් අවුරුදු ආශාති කාලයේ ආවිනික ධර්මතාවක් වශයෙන් ඒ සියක් සියක් අවුරුදු වලින් පහෙන් හතර ගුණයක් ඒ භාග්‍යවතුන් වහන්සේ ආශිර්වාදින්දනය කළා එයින් 45ක් අවුරුද්දක් තරම් කෙටි කාලයක් ඇතුළත සූවිසා සංඛ්‍යක් தත්වයන් අමා මහ නිවන් පුරයට පමුණවන්නේ භාග්‍යතුන් වහන්සේට පුළුවන්. දීර්ඝ කාලයක් මුළුල්ලේ ප්‍රාණඝාතයෙන් වැළකී සිල් සතුන් සාභය දුන්නා වූ දීර්ඝ විලුඹ දීර්ඝ අඟුලි බ්‍රහ්මුජ්ජ ගාත්‍ර මහා පුරුෂ ලක්ෂණ ඇත්තාවෝ ඒ දස බලධාරී සරුවක් සම්මා සම්බුදුරජාණන් වහන්සේට තම කල්යාපේ නමස්කාර පූජා වේවා ඒ භාග්‍යතුන් වහන්සේට අපේ ජීවිතේම පරිත්‍යාග වේවා අපට නිවන් දක්නාතුරු ප්‍රාණඝාතයෙන් වැළකී සීල සතුන් අධේ දෙමින් මේ කාන්ත නිවන් මඟ ගමන් කර ගන්නට ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු යම්පි භික්ඛවේ තථාගතෝ කුරුමං ජාතිං කුරුමං භවං කුරුමං නිකේතං කුබ්බේ මනුෂ්‍ය භූතෝ සමානෝ දාතා හෝති පනිතානං රතිතානං කාදනීයානං භෝජනීයානං සායනීයානං ලේනීයානං පානානං භාග්‍යවතුන් වහන්සේ කුරුම ජාතවල කුරුම භවවල කුරුම වාසස්ථානවල මනුෂ්‍යාත් භවවලදී ප්‍රණීත වූ සතවතු කාග්‍ය භෝග්‍ය සායනීය වේයනීය පාන කියන මේ අනේක විද ආහාර පාන වර්ග දන්නේ. බුද්ධ ශාසනවල භික්ෂු භික්ෂුණීන් එවාගෙම බුදු කසේ බුදු මහරහත් කිසිමන්ට දුගී මගේ යාතකාදීන්ට අනේක විද සත්‍යයන්ට මේ ප්‍රණීත දම් පින්කම් උන්වහන්සේ පැවැත්වුවා. කාග්‍ය භෝග්‍ය ආදී වශයෙන් තියෙන ප්‍රණීත ආහාර පාන උන්වහන්සේ අනේක ධාතුවල දන් දීලා තියෙනවා. ඒ දන් දුන්නා වූ දාන වස්තුව ප්‍රණීත දාන වස්තුව උපමා කරන්ට වස්තුවක් මේ ලෝක ධාතු ඇත්තේ නැහැ. ඒ තරම් දීර්ඝ කාලයක් උන්වහන්සේ ප්‍රණීත ලෙස දන් පින්කම් පැවැත්වුවා. ඒ කුසල බලයෙන් ආදි කෙලවර දෙවලව උපන්න මනුෂ්‍යාස්භාවයට පැමිණ තැන මේ සත්පුරුෂදතා මහා පුරුෂ ලක්ෂණ උන්වහන්සේ ප්‍රතිලාභ කළා. සත්තස්ස පුස්සදාවන්ති උභවසු හත්තේසු උස්සදාහන්ති උබ්බෝසු පාදතලේසු උස්සදාහන්ති උබ්බෝසු අන්තකෝටේසු උස්සදාහන්ති ඛණ්ඩේ උස්සදෝ හෝති භාග්‍යවතුන් වහන්සේගේ පිටියතු දෙක පිටිපතු දෙක දෙවුර හිත ස්කන්ධය කියන නිස්සාන හතේ අත්ති නහාරු නොපෙනෙන හැටියට මනෝක්ලේශ මාස ධාතුවෙන් පිරී පවතින මේ මනෝක්ලේශ මාස ධාතුවෙන් පිරී පවත්නා ලක්ෂණයට කියනවා සත්‍වුස්සදතා මහා පුරුෂ ලක්ෂණය මේ මහා පුරුෂ ලක්ෂණය ලබන්න හේතුව දීර්ඝ කාලයක් ප්‍රණීත ලෙස ධම්පින්කම් කරැති. ඒ ආනිසංස වශයෙන් රාජාකමානෝකින් ලැබසේ ලාභී හෝති පණීතානං රතිතානං භාදනීයානං භෝජනීයානං සායනීයානං ලේනීයානං පානං. සක්ති රජෝනානං ප්‍රණීත වූ කාර්ය භෝජ්‍ය සායනීය ලේනීය පාන වර්ග අනන්ත අපරිමාණෝ ලබයි. බුද්ධව සමානෝ කිං ලබති ලාභී හෝති පණීතානං ගතිකානං සාධනීයානං භෝජනීයානං සායනීයානං දේහනීයානං පානං භාග්‍යවතුන් වහන්සේට ප්‍රණීත වූ කාර්ති භෝග්‍ය ආදී ආහාර පාන ලබන්ට මේ මහා පුරුෂ ලක්ෂණය පෙර නිමිත්තක් වුණා. භාග්‍යවතුන් වහන්සේ දුෂ්කර ක්‍රියා කරන කාලවලදී පවා තලෑටයක්, කඩලෑටයක්, මුං ඇටයක්, හාල් ඇටයක් තරම් සුළු දෙයකින් යතන අවස්ථාවලදී පවා දෙවි දේවතාවුන් වහන්සේගේ ඒ ආහාර කොටසට ප්‍රණීත අමෘතේ සාතු කර උන්වහන්සේ බුදු වෙන අවස්ථාවේදී සුජාතාව පිළිගන්නෝ ක්ෂීර පායාසයට දසදාසත්ක් වන දෙවි දේවතාවෝ ජීව ලෝකවල ඇති ප්‍රණීත ඕජස එකතු කළ බව සඳහන් වෙනවා. වාචයේ වළඳන සෑම බක් පිටක් පාතාම මේ විදිහට ජීවමය ඕජස් සමා ලබන්ට මේ පින හේතු වාසනා වුණා. 40ක් අවුරුද්දක් වුණේ ප්‍රණීත ලෙසම පින්නපාතය ලබන් උන්වහන්සේ ලැබුණා. ඇතැම් විට පුණ්‍යාදාසී පිළිගන්නු ලුණුත් නැති කුඩු රොටියටත් උන්වහන්සේට දිව්‍යමය රසය ඇතුව ආගන්ත අවස්ථාව ලැබුණා. ඒ අනේක ජාති සත්‍යාශ්‍රයන්දී බුදුපාතේ බුදුමහරහතන් වහන්සේලාට සිල්වත් ගුණවත් උතුමන්ට දිවි මගේ ආශිර්වාදයෙන් තිරසංගත සතුන්ට පවා ප්‍රණීත ලෙස උන්වහන්සේ දන් දීම නිසා මේ ලක්ෂණානිසංසය ලැබුවා කියන එක මේ දේශනාවේ සඳහන් වෙනවා. අනේක ජාති සත්‍යාශ්‍රයන්ගේ ප්‍රණීත ලෙස දාන පාරමිතාව පිරීමෙන් මේ සත්‍තුසුදුතා මහා පුරුෂ ධර්මයේ ලබාගත් ඒ දස බලධාරී සරුවක් සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපට සරණ පිහිටයි. උනාච අනුගමනය කරමින් අපටත් නිවන් දකින්නතුරු ප්‍රණීත ලෙස දන් පින්කම් පවත්වමින් ඒ සාන්ති ලක්ෂණ නිර්වාණ ධාතු වන්දගත ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. යම්පි වික්ඛවේ සකාරතෝ කුරිමං ජාතිං කුරිමං භවං කුරිමං නිකේතං කුබ්බේ මනුෂ්‍ය භූතෝ සමාන බහුජනං සංඝාකෝ අහෝති දානේන තේයවජ්ජේන අත්ත්‍යචර්යාය සමානත්තතාය භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පාරමී පුරන අනන්ත ජාතිවලදී මහා ජනතාවට සතර සංග්‍රහවත් වූකින් අනේකාකාරයෙන් සංග්‍රහ කළා දානේන තේයවජ්ජේන අත්ත්‍යචර්යාය සමානත්තකාරය. දානේ සංග්‍රහ කළා. ප්‍රිය වචනේ සංග්‍රහ කළා, අර්ථචර්යාවෙන් සංග්‍රහ කළා, සමානාත්මතාවයෙන් සංග්‍රහ කළා. අසම් කෙනෙකුට ප්‍රිය වචනේවත් අර්ථචර්යාවත් සමානාත්මතාවත් අවශ්‍ය වන්නේ දානේ අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ දානේම අවශ්‍ය සත්‍යයන්ට දානේ පරිත්‍යාග කළා. ඇතම් කෙනෙකුට දාන අවශ්‍ය වන්නේ ප්‍රිය වචන මාත්‍රය ඇතිවෙන. එවන්නන්ට ප්‍රිය වචනේ මෛත්‍රී පූර්වාංගම ප්‍රිය වචනේ උන්වහන්සේ පරිත්‍යාග කරමි. ප්‍රිය වචනේ සංග්‍රහ කරමි. ඇතම් කෙනෙකුට දානේවත් ප්‍රිය වචනේවත් අවශ්‍ය වන්නේ වැඩහැසිරීම අවශ්‍ය වෙන. එවන්නන්ට උන්වහන්සේ මෙලව පරලෝ වැඩහැසිරෙන මඟ පහදා දෙමින් අර්ථචාරියාවේ හැසිරුණා. ඇතම් අයට ඒ කිසිවක් අවශ්‍ය නැ සමානව ජීවත් වීම අවශ්‍ය වෙන. එවන්නන්ට සමානාත්මතාව කියන මේ සංග්‍රහවන්ගෙන් සංග්‍රහ කළා. අනන්ත ජාතිවල උන්වහන්සේ දන් දීමෙන් දානමය අර්ථචර්ය දානමය සංග්‍රහවත්වක්. එවැගේම ප්‍රිය වචන කතා කිරීමෙන් දෙවියන්ගේ තියෙන අර්ථචර්යාවක්. මෙලෝ පරලොව දියුණුව සඳහා වැඩ කිරීමෙන් ඒ අර්ථ චර්යාවක් ඊළඟට ඇති තැනක් නැති තැනක් සමාගයේ සමාන පැවතුම් ඇති කර ගැනීමෙන් සමානාත්මතාවය කියන මේ සතර සංග්‍රහවත් වූ මුදුන් පැමිණේ. කෝටි ගණන් අසංඛ්‍ය ගණන් ජාතිවලදී රජ බවට, සිටු බවට, සේනාපති බවට, නැති යමති බවට තවත් සත්‍යයන්ටපත් වූ හැම වාරයකදීම ඒ මහා බෝධිසත්වයන් වහන්සේ මේ සතර සංග්‍රහවත් ජනතාවට රංජනය කළා සිත් පැහැදිලි. මේ විදිහට සතර සංග්‍රහවත්ව සිදු කළ බවට සාධකයක් වශයෙන් හිමානි ද්වේ මහා පුරුෂ ලක්ෂණානි ප්‍රතිලබ මුදු කරුණාත් පාදෝච හෝතේ ජානහත් පාදෝච උන්වහන්සේ දෙව්ලොවින් සුතෝ මේ මිනිස් ලෝකයට සමිනි තනදී මේ මහා පුරුෂ ලක්ෂණ දෙකක් පහළ වුණා සතර සංග්‍රහවත්වට සාධකයක් වශයෙන් මුරුදු මොලොක් අතුල් පතුල් නැති බව සහ ජාල ලක්ෂණ අතුල් පතුල් නැති බව කියන මහා පුරුෂ ලක්ෂණ දෙක ලැබෙනවා භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී හත්යක් ශ්‍රී පාදයක් කියන මේ අතුල්පතුල් ඒ මොහොතේ උපන්න කුඩා දරුවෙකුගේ අතුල්පතුල් මෙන් අතිශයින්ම මුදු මොලොක් භාවයෙන් පිළිබඳ තියෙනවා. ගිතෙල් මන්දේකින් නැත්නම් ප්‍රණීත ගිතලකින් දෙත් කරන ලද දහසක් වරක් සැලූ කුළුම් පෙදක් මෙන් ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී හත්ය යුග්මයක් ශ්‍රී පාද යුග්මයක් අතිශයින්ම මුර්ධව මොලොක්ව පවතිනවා. ජාව ලක්ෂණතාව කියන්නේ දක්ෂ ලියන වඩුවක විසින් දැල් කවුල්වා සකස් කරාමක මත්මති ජනේ පූර්ව පිහිටවන්න වගේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී හස්තයේ ඇඟිලි හතර හතරක් සම මත්තමට පිහිටා දෙනවා ශ්‍රී පාදයේ ඇඟිලි පහ පහ සම මත්තමට දිගින් පිහිටලා මේ මනෝක්ලස පිහිටියා වූ ඇඟිලි ඇති බවට කියනවා ජාර ලක්ෂණ අතුල්පතේ ඇති බව කියනවා මේ ලක්ෂණ දෙක පහළ වුණේ අර දීර්ඝ සංකාරයේදී සතර සංග්‍රහවත්යෙන් ලෝකයාට සංග්‍රහ කළ බවට සාධක වශයෙන් වේ. මේ ලක්ෂණානිසංත වශයෙන් සඳහන් කරනවා සුසංගේත පරිජනෝ හෝති සුසංගේතා සෝන්තේ වික්ඛු වික්ඛුණිය උපාසකා උපාසිකායෝ දේවා මනුෂ්‍යා අසුරානාග ගන්ධබ්බා භාග්‍යවතුන් වහන්සේගේ පරිවාර සම්පස්සිය මනාව සංග්‍රහ ලබන පිරිසක් බාටපත් වෙනවා මේ ලක්ෂණ දෙක ඇති දෙරේ අතිශයින්ම ශක්ත වර්ණයෙන් බබලන්නා වූ අතුල් කතුල් ඇති බවක් එවැගේම ජාල ලක්ෂණ අතුල් කතුල් ඇති බවක් මුරුදු මොලොක් අතුල් කතුල් ඇති බවක් කියන මේ මහා පුරුෂ ලක්ෂණ දෙක නිසා උන්වහන්සේගෙන් වික්ෂු වික්ෂුණී උපාසක උපාසිකා සිවණක් පිරිසම යම් පිටේ තථාගතෝ කුරිමං ජාතින් කුරිමං බලං කුරිමං විශේෂං කුබ්බේ මනුෂ්‍ය භූතෝ සමානෝ මහා ජනස්ස අත්තකාමෝ හෝති හිතකාමෝ යෝගාක්ෂේමකාමෝ සාසුකකාමෝ භාවනං නිබන්තේති සාමීනං හිතකතාවෝ අහෝ ධම්මයාදි භාග්‍යවතුන් වහන්සේ කාර්මී කරන කාලයේදී විශාල ජනතාවට ධර්ම දේශනා කළා බ්‍රාහ්මණක මහත් කරුණාවෙන් අනුකම්පාවෙන් පුතන් ලකුකම් පහදා ධර්ම දේශනා කළා. තේසාමි අසේනිසාමිගේ පහදමින් ධර්ම දේශනා කළා. මොනවිට නොකලෙකගේ පහදමින් ධර්ම දේශනා කළා. සතර දුක ලැබෙන අකුසල ධර්මයන් අත්හරවමින් ධර්ම දේශනා කළා. සතර සතලගෙන කුසල ධර්මයන් පිහිටුවමින් ධර්ම දේශනා කළා. අනිත් ධාතු ගතතාඥානයේදී ප්‍රබල භාවයට තාපස භාවයට පත් වූ අවස්ථාවන්හිදී එවැගේම උසස් ඥානවත් ගුණවත් උතුමන් බාටපත් වූ ගුරුවරුන් බාටපත් වූ අවස්ථාවන්හිදී ජන ප්‍රධානීන් බාටපත් වූ අවස්ථාවලදී ඒ මහා බෝධිසත්වයන් වහන්සේ මහත් අනුකම්පාවෙන් කරුණාවෙන් නිස්සරණාධ්‍යාසයෙන් උන්වහන්සේ ධර්ම දේශනා කළේ යාත්‍යාක්ෂාපාත ධර්ම දේශනා කිරීමේ කුසල බලයෙන් උන්වහන්සේ දෙවන වැඩියාම අනිකුත් දෙවියන්ට වඩා දිව්‍යමය අයිස්වාදී 10කින් අග්‍රභාවයටපත් වුණා. මනුෂ්‍යාත් භාවයට පැමිණියාම මේ මහා පුරුෂ ලක්ෂණ දෙකක් ලැබුවා. උස්සංක පාදෝචෝතේ උද්ධංග රෝමෝසේ. නාසයේ දීපාදයේ ගොක්මාන්තේ දීතාති දෙන්නේ අනිකුත් මිනිස්යන්ගේ පිළිකීමට වඩා ඉහළයි. මේකට කියන උස්සංක පාදිතා මහා පුරුෂ ලක්ෂණය. මේ උත්සංක පාදිකා මහා පුරුෂ ලක්ෂණය පිහිටි නිසාම උන්වහන්සේගේ ත්‍රිපාදයේ ඕන මතකට හරවන්න පුළුවන්. ඉදිරියට, පසුපසට, හැලයට හරවන්න පුළුවන්. එනිසාම තමන් වහන්සේ ගමනක් වදින වෙලාවේ උඩුකය නොතෙල්වි නැවතත් බෝ රම් කිලිමයක් වගේ යටිකය පමණක්ම තෙලවමින් උන්වහන්සේට ගමන් කරන්න පුළුවන් සමාහිතව ගමන් කරන්න පුළුවන් කැමති කෙනෙකුට කැමති අංශයකින්ද වෙන තථාගතයන් වහන්සේගේ ත්‍රිපාද පත්මය බලන්න පුළුවන් මේ විදිහේ උසින් පියට තිහින් පාත් බවට කියනවා උත්සංකපාදතා මහා පුරුෂ ලක්ෂණය. උද්දංග ලෝමතා මහා පුරුෂ ලක්ෂණය නමින් හඳුන්වන්නේ නවානෝ දහසක් රෝමකෝ කියන්නේ යත්තා වූ රෝමයන් කුඩුවක් බලාගෙන නිල වර්ණයෙන් දකුණු අතට කරකැවී කුඩුවක් බලාගෙන පිහිටා තියෙනවා. අංජන වර්ණ වූ දක්ෂිනා වර්ත වූ කුඩුවක් බලාගෙන සිටිනේ රෝමයන් ඇති බවට කියනවා බුද්ධ කලෝමතා මහා පුරුෂ ලක්ෂණය. මග්ගෝතු හෝති සෙත්තෝත පාමුක්තෝත උත්තමෝත පවරෝත සම්බතස්සාන චක්‍රවර්ති රජෝනා නම් මිනිසයන්ට අග්‍රශ්‍රේෂ්ඨ වෙනවා ලෝතර බුදු වීමේ අවස්ථාවේදී සියලුම සත්‍යයන් අතර උන්වහන්සේ අග්‍ර වුණා ශ්‍රේෂ්ඨ වුණා ප්‍රමුඛ වුණා උත්තම වුණා ප්‍රවර වුණා මේ විදිහට දෙවියන්ට මිනිසයන්ට බ්‍රහ්මයන්ට පවා අග්‍රභාවයට පත් වෙන්න හේතු වෙන්නේ මේ ලෝකයාට ධර්ම දේශනා කිරීමේ ආනිසංසයෙන් කියන එක මේ පැහැදිලි වෙනවා එනිසා භාග්‍යවතුන් වහන්සේට සමාන කරන්න ලෝක ධාතේ කිසියක්ම පහළුනේ නැහැ. උන්වහන්සේ උපන්න දවසේදී අතිතාපතුමා දෙව්ලොවේ ඉඳලා මේ බුදු පණිවිඩය දැනගෙන වහාම රජවාසයට සමිනියා පුත්‍රවන බලන්ට සුද්ධෝදන රජතුමාට කියා කියෝගේ නිවසේ අද උපන්න පුත්‍රවන බලන්ට වන කියේ. රජතුමා මහා සන්තෝෂයෙන් අද උපන්න මේ පුතුණවන්ට අභිඥාලාභේ මහත් උත්සමයකට වඳින්න ලැබුණ නේද කියලා පුතාලව වන්දරන්ත මේ ශ්‍රාපකයන් වහන්සේ ළඟට වැඩම කරවගෙන ආවා. ඒ මොහොතේදී මේ සිද්ධාර්ථ මහා බුද්ධාන්තරෝත්තමයන් වහන්සේලව වන්දරන්ත සූදානම් වෙන වෙලාවේ මේ බෝධිසත්වයන් වහන්සේගේ ත්‍රිපාද යුග්මය ශ්‍රාපකයන් වහන්සේගේ ජටාව හැතුණා. ශ්‍රාපකයන් වහන්සේ ඇතාර බැලුවා චක්‍ර ලක්ෂණය සහිත මේ සුපීති සිටිපතුල් ඇති බව දක්ව මේ තාපසයන් වහන්සේ වහාම නැගිටලා මේ උත්තරයාගෙන් වඳුන් ගන්න ලෝකයේ කිසිවෙක් සමත් නැහැ මමත් උන්වහන්සේට වඳිනවා කියලා নমස්කාර කරනවා ඒ මොහොතේම තමන්ගේ පියතුමන් වන සුද්ධෝදන රජතුමා මේ මගේ පුත්‍ර රත්නේ මතු ලබන බුදුබවට මගේ নমස්කාරය වේවා කියලා වන්දනා කරනවා මේ විදිහට ඥාලාභී ශාපතයන්ගෙන් පවා උපන්න දවසේ පවා වැඳුම් ගන්සේ මහා බෝධිසත්වයන් වහන්සේක් වූ. උන්වහන්සේ උපදින මොහොතේදී දුම්බිනී කාලවනෝ ඥානයේදී සමන් වහන්සේ පිළිගන්න සමනියයි. අරහන්ත බ්‍රහ්ම රාජවරු සතර දෙනෙක් සම්බලකින් පිළිගත්තා. ඊළඟට සතර වරන් දෙව් රජවරු පිළිගත් අඳුන් දිවි සමතේ. මනුෂ්‍යයන් යම් පිළිගත්තා දුරු ප්‍රදකේ. උන්වහන්සේ මිහිකටක පියවර ලැබුවා මේ මොහොතේම දස දිසා විලෝකනය කළා. දස දිසාවෙම දෙවියෝ බ්‍රහ්මයෝ නාග සුපාන සුද්ධ සාංගාර්මයෝ දිව්‍යමය පූජා වස්තුන්ගෙන් පූජා කරමින් උන්වහන්සේට নমස්කාර කළා උත්තරයන් වහන්සේ. මේ ප්‍රදේශය ඔබ වහන්සේට වඩා සමභාවය ඇති කෙනෙක් හෝ ශ්‍රේෂ්ඨයෙක් ඇත්තෙම නැහැ. ඔබ වහන්සේ මුළු ලෝකයේම අග්‍රභාවයටපත් වුණා කියලා নমස්කාර කළා. මහා බෝධිසත්ව කුමාරයන් වහන්සේ උතුරු දිශාවට සද්දුමු පියුම් මත වැඩම කරවලා දක්ෂිණ ත්‍රිහත්ය දිගු කරලා අභිත සිංහනාද පරස්වාග්ගෝ හමස්මි ලෝකස්ස දෙත්තෝ හමස්මි ලෝකස්ස තෙත්තෝ හමස්මි ලෝකස්ස අයමන්ති මා ජාති නත්තිදානි සනබ්භවෝ ලෝකයට අග්‍ර වෙමි ලෝකයට ජේෂ්ඨ වෙමි ලෝකයට ශ්‍රේෂ්ඨ වෙමි මේ මාගේ අන්තිම ඉපදීමයි මින් මතු මට උත්පත්තියක් ඇත්තේම නැත කිලුන් වහන්සේ බ්‍රහ්ම භෝතෙන් සිංහනාද කොට වදායි උපන්න මොහොතේම මේ අග්‍ර ශ්‍රේෂ්ඨ වචනේ ආසදී වචනේ ප්‍රකාශ කරන්න සමර්ථ වුණේ දීර්ඝ කාලයක් මුළුල්ලේ අනන්ත ජාතිවල මහා කරුණාවෙන් අනුකම්පාවෙන් ලෝකයාට වැඩහිරුවමින් ධර්ම දේශනා කළ ආනිසංසයෙන් බව මේ ලක්ෂණ සූත්‍රයෙන් භාග්‍යවතුන් වහන්සේ පහදා වදාළා බුදු වෙන ආත්මභාවයේදී මේ විදිහේ දෙවියන්ට ඇත ලෝකයාට නඳුන් ගන්ත පූජා සත්කාර ලබන්ට මැනි කොටුළු පලංගිත් ඇති දෙවියෝ බ්‍රහ්මයෝ ඒ උත්පල් ගලවා নমස්කාර කරන්න සුදුසු තත්ත්වයේ මහෝත්තමයන් වහන්සේ දැනෙන මේ මහා පුරුෂ ලක්ෂණ දෙක නිසා මෙනිසාවන් වහන්සේ දේවාති දේව සක්‍රාති සක්‍ර බ්‍රහ්මාති බ්‍රහ්ම මාරු පරාජය කොට වදාළ දස බලධාරී සම්මා සම්බුද්ධ රාජ්‍යයට පැමිණවදාලා ඒ මහෝත්තමයන් වහන්සේට අපේ নমස්කාරය වේවා. මහාතගේ සරණ සීත ආශිර්වාද අපට සමසංගෙම සැලසේවා. නිවන් දකිනාතුරු අපට ධම්ම පමණින් දෙවියන්ට ලෝකයාට ධර්ම දේශනා කරලා ධර්ම දානමේ පින්කම්වත් කරගෙන එයින්ම මඟඵල නිවන් සුව ලබන්ට වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරමි. යම් වික්‍රේ තථාගතෝ කුරිමන් ජාතින් කුරිමන් බලම් කුරිමන් විශේෂං කුබ්බේ මනුස්ස භෝතෝ සමානෝ සක්කච්ඡං වාචේතා හෝතේ සිප්පං වා විඤ්ඤං වා සරණං වා කම්මං වා කිංචිමේ සිප්පං ආදානෙයොම් කිංචිමේ සිප්පං විදානෙයොම් සිප්පං සම්පටිච්ඡේයොම් නැතිරං කිලිච්ඡේයොම් කි මහා බෝධිසත්වයන් වහන්සේ පාරමී පුරණ අනන්ත ජාතිවලදී තමන් වහන්සේ දන්න සිල්ප ශාස්ත්‍ර විද්‍යා කලා සියල්ලම ගුරු මුත්‍යා කිසිද නොකරගෙන වහ වහාම නැනවින්න අනුන්ට උගන්වා දුන්නා. පන්සිය ගණන් දහස් ගණන් සිත්යන් මැද්දේ උන්වහන්සේ සමාදන්ව ශිල්ප ශාස්ත්‍ර මේ විද්‍යා කර්ම මේ සියල්ලම උන්වහන්සේ මනාව දේශනා කළා කියන්නේ. සීතලේ සිප්පං ආජානනියෝ මගේ මේ ධර්මයේ මේ ශාස්ත්‍රයේ මේ විද්‍යාව මේ කලාව මේ මගේ සිත් පිළිත වහවහාම ආબોධ කරගනිත්වා වහවහාම මනින් ආબોධ කරගනිත්වා එවැගේම මනාව මේක පිළිගනිත්වා එවැගේම බොහෝ කාලයක් සිත් භාවයෙන් සිටින ශිෂ්‍යයන්ට මහත් වේකක් නිසා වහවහා මේ ධර්මයේ මේ විනය මේ ශික්ෂාව මේ ප්‍රතිපත්තිය මේ තරණය මේ විද්‍යාව ඉගෙනගෙන මෙලව දියුණුවට සමිනේත්වා පරලව සුගතියට යත්වා කියලා උන්වහන්සේ මහා කරුණාවෙන් මෛත්‍රියෙන් ශිල්ප ශාස්ත්‍ර අනුන්ට උගන්වා පුහුණු කෙරෙව්වා. එක જાතියක් නෙමෙයි කියක් જાතියක් නෙමෙයි අසංකේය අප්‍රමේය જાතිවල තමන් දන්න විද්‍යා කලා ශිල්ප චරණ ආදී දේවල් අනුන්ට මහා කරුණාවෙන් ඉගන්වා සිටින බවට සාධකයක් වශයෙන් ඒ නිගංගතා මහා පුරුෂ ලක්ෂණය ප්‍රතිලාභෙ වුණා. එන් ජංගෝ හෝති ඕල් මුවන්ගේ ජංගාවෙන් ජංගා යුක්මයක් භාග්‍යවතුන් වහන්සේට පිළිගියා. හරියට මෝරාගිය ගොයම් බන්දියක් වගේ දක්ෂ දින වඩුවක විසින් දින ලද මේක කකුලක් වගේ වපින් මාස ධාතු පිරියති චෙන්දා යුක්මයක් ඒ භාග්‍යතුන් වහන්සේට පිළිගා තියෙනවා. ඕල් මුවන් කියන්නේ හිමාල වනාන්තරය ඇතුළු කරගෙන වාසය කරන මෝ වර්ගයක් ඒ මුවන්ගේ චෙන්දාවක් මේ වගේ වකට මාංශයෙන් පිරි මනෝක්‍රයට පවතිනවා. ඒ වගේ ඕනුවන්ගේ ජංගාවල ජංගා යුතුයක් මේ භාග්‍යවතුන් වහන්සේට පහළ වුණා දීර්ඝ කාලයක් මුළුල්ලේ සිල්ප ශාස්ත්‍රාදී ගුරු මුත්‍යක් ඉතිරි කර නොගෙන අනුන්ට ශික්ෂණය කිරීමේ කියන්නේ ඥානසන්ත වශයෙන් බුද්ධ සමානෝ කිල් ලබති යාමිතානි සමනාරහානි සමනානංගානි සමනංගානි සමනෝක භෝගානි සමනාමිච්ඡරිකා නිසානි සිත්තම් ප්‍රතිලබති. බුද්ධ ආග්‍යයට පත් වූ භාග්‍යවතුන් වහන්සේට ශ්‍රමණයන් වහන්සේ නමකට අවශ්‍ය වෙන සීවර පින්නපාත සේනාසන ග්‍රාණම් ප්‍රඥාදි දේවල් ශ්‍රමණයන් වහන්සේට අවශ්‍ය දේවල් සමානතු වහාම ලබන්ට උන්වහන්සේට හේතු වාසනාව සැලසුණා. චක්‍රවර්ති රජු නාරන් රජ කෙනෙකුට අවශ්‍ය දේ වහාම ලැබෙනවා. ලෝතුරා බුදු වෙන උත්තමයන් වහන්සේට තමන් වහන්සේට අවශ්‍ය දේවල් අවශ්‍ය වේලාවටම ලැබෙන්න මේ පින හේතු වාසනා වුණා. තමන් වහන්සේ අභිනිෂ්ක්‍රමණය කරන්න අවශ්‍ය වේලාවේ අභිනිෂ්ක්‍රමණය කරන්න සුදුසු අරමුණු අතර මුන්වාට ලැබුණා. සයිදේන වේලාවන් වහන්සේ අපතිර කර රැගෙන ගියා නෙමෙයි. ඒක කලාපයේ සිදහතක දමන්ත මැත්තෙන් මුන්වාසයට අරහන්ත බ්‍රහ්ම රාජයේ වන ගතේකාර බ්‍රහ්ම රාජ අපතිර කරගෙන ලා පූජා කළා. ඒ වගේම තමන් වහන්සේ පින්නපාතයේදී වැඩි අවස්ථාවදී කවදාකවත් දාන වර්ගින්න සිද්ධුනේ නැහැ. ඒ වගේම තමන් වහන්සේ යම් වාසනයක භාවනාව සඳහා වාඩි වුණා නම් ඒ වාඩි වෙන මොහොතේම සිතිවිලි පමණකින්ම නීවරණ යටපත් කරලා ධ්‍යාන සමාපatti උපදවන්න සමර්ථ වුණා. ආලාර කාලා මුද්දකරාම් පුත්‍රය දෙදෙනා වෙත මේ විදිහට බොහොම ඉක්මනින් උන්වහන්සේට ධ්‍යාන උපදවන්න සමර්ථ වුණා. තමන් වහන්සේ දුෂ්කර ක්‍රියා කරන කාලෙදි තමන්ට පංච වර්ගයේ තාපකයන් වහන්සේලා උපස්ථාන කළා. ඒ වගේම තමන් වහන්සේ සීලම ආහාර ප්‍රතික්ෂේප කරන්ට සූදානම් වූ වෙලාවේ දේවතාව ඇවිල්ලා කියායි කියා උභාජ ආහාර වර්ධනය කළොත් ලෝම කූපයන්ගෙන් අපි ආහාර ඇතුල් කරනවා දිනෝජස් ඇතුල් කරනවා කියන්නේ. එනිසා උන්වහන්සේ ආහාර වර්ධනය නොකොට කඩල ඇටයක් මුං ඇටයක් තරම් සුළු ආහාරයකින් තමයි යතෙන්ට බලාපොරොත්තු බුදු වෙන ආභාවයේ බුදු වෙන මොහොත දවසේදී ලක්කල්ප ලක්ෂයක් විදූ පාරමීයතේ මහා පින්වතේ සුජාතාව ඉතාමත්ම උතුම් ප්‍රණීත සීල පායාසයක් උන්වහන්සේට පිළිගන්නේ. උන්වහන්සේ තවත් ඉතාවක් වේලාවක් ලැබෙන හැටි. Taman වහන්සේ බෝමුලාදාගෙන ඉඳගෙන භාවනා කරන්ට වැඩි ආසනයක් අරගෙන නෙමෙයි. මගදී උන්වහන්සේ ලැබුණා කුසතන නිතියට පොදු සත්‍ය බ්‍රාහ්මණයා පිළිගන්නේ. ඒ වේලාවකල උන්වහන්සේ වාඩි වෙලාගෙන කොට එතන පැන නගුණා වජ්‍රාසනය. උන්වහන්සේ තවත් ඉතාවක් වේලාවක් ලැබෙන හැටි. තමන් වහන්සේ බෝධීන් වහන්සේ නමක් ඕපණය කරගෙන වැඩියා නෙමෙයි. තමන් වහන්සේ උපන්න සුබ මොහොතේම මංගල මොහොතේම මේ ජයසිරිමා බෝධීන් වහන්සේ කණ නැගුණා බුද්ධගය අසුද්ධ භූමිය. එතෙන් තුන් වහන්සේ ඉගෙන වැඩියා. බද්ද පරියන්තෙන් චතුරාංග සමන්වංග පිළිවි අධිස්ථානින් උන්වහන්සේ භාවනා පටන් ගත්තා. පාරමී භූමියේ අදුපාඩුවක් නිසා ජීවිත පුත්‍ර මායා මරතනක පන් තමඟ පැමිණ යාම උන්වහන්සේ ඉවත් කරන්ට උන්වහන්සේ සම්පා කරන්ට බැරි වුණා. උන්වහන්සේ පාරමිතා සම්මර්ථනයෙන් හිත සමාධි කරගත්තා මාර්ගී කුත්‍රයා පෙරදී ගිය. පූර්ව යාමේදී పూర్වයේ නිවාසානුස්මෘති ඥානය ලැබුණා. මධ්‍යම යාමේ දිව්‍යං චක්කරු විඥානය ලැබුණා. ඒ අවස්ථා දෙකේදී අතීතන්ත කාලයක් වර්තමාන කාලයක් පිළිබඳව සියලු නාම රූපයන් උන්වහන්සේ මනාව දැකගත්තා. අලුයම් කාලයේදී ද්වාදසාංග පටිච්ච සමුප්පාද ණය ක්‍රමයෙන් විපස්සනාට බැසගෙන අනන්ත අපරිමාණ ණය ක්‍රමයෙන් විපස්සනා වීතිමේට ඇතිරෙව්වා. ධම්ම මූර්තයේ දසදාසක් ලෝක ධාතු සංපා කරවමින් වාසනාසයත සකල ක්ලේශයන් සෝදාහර දරුවක් නිසා ආඥාණයට සමිනවදාලා සියලු බුද්ධ සාරක ධර්මයන් මත්තක ප්‍රාප්ත කර ගන්තුන් වහන්සේ තාපන දෙකක වාඩි වෙන්න සිද්ධ වුණේ නැහැ එක මාසණයකදී එකම රාත්‍රී කාලයක් තුලදී ඒ මහෝත්තමයන් වහන්සේගේ අභිමතාර්ථයන් ඉස්සරලා ලෝතුරා බුදු වුණා තමන් වහන්සේට පිළිපාතේ චීවරයේ සේනාසනයේ ගිලන්පතේ කැමති කැමති අවස්ථාවට ලැබෙන විදිහට උන්වහන්සේට මේ පාරමී සිංකම් ඉදිරිපත් තිබුණා. මේ විදිහට ශ්‍රමණ ජීවිතයට අවශ්‍ය වෙන දේවල් ඒ මොහොතේම ලැබෙන වාසනාවක් මේ ඒ විජංගතා මහා පුරුෂ ලක්ෂණ නිසා ලැබෙන බව මේ ලක්ෂණ සූත්‍රාන්ත දේශනාවෙන් මම අවබෝධ වෙනවා. ඒ විදිහට සමන් වහන්සේ බුදු වෙනාත්ම භාවයේදී ශ්‍රමණ ජීවිතයට අවශ්‍ය වෙන සියල්ල ලබා ගන්නට හේතු වුණේ පාරමී විනයයේ තමන් දන්න සිල්ප ශාස්ත්‍ර විද්‍යා කලා අන්‍යයන් සිතා කරුණා අධ්‍යාසනය ගුරු මුඛ්‍යත් ඉතිරි කර නොගෙන සකස් කොට ඉගැන්වීම දිසයි කියන බව පැහැදිලි වෙන බැරි මේ විදිහට අනන්ත ජාතිවල කාර්මිකා තීර්ථයේ සිල්ප ශාස්ත්‍ර උගන්වූ ඒ මහෝත්තමයන් වහන්සේ ලෝතුරා බුදුබාට පත්වලා සූවිත අසංඛ්‍යාත සත්‍යයන්ට ධර්මාමෘතේ පානය කොට වදාළ ඒ මහතාණන් වහන්සේට අපේ নমස්කාර පූජා වේවා. උන්වහන්සේ සරණ පරාණන අපට නිවන් දකින්නාතුරු අප දන්න ශිල්ප ශාස්ත්‍ර විද්‍යා කලා ඉතා කරුණාභ්‍යාසයෙන් පාරමිතා තීර්ථයෙන් අන්‍යයන්ට උගන්වමින් හදාරගමින් එයින් පාරමී පුරාපතක් නිවන් මඟ ආගන්ට ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු යම් කිවිච්ඡවේ තථාගතෝ පුරිමං ජාතිං පුරිමං භවං පුරිමං නිකේතං කුම්බේ මනුස්ස භූතෝ සමාන සමනං වා බ්‍රාහ්මණං වා උපසංකමිත්වා පරිසුචිතා හෝති කිං බංකේ කුසලං කිං අකුසලං කිං සාවජ්ජං කිං අනවජ්ජං කිං තේවිතබ්බං කිං නතේවිතබ්බං කිං මේ කෛරමානං දීඝරස්සං අනිතා දුක්ඛායත්ත කිං වාපන මේ කෛරමානං දීඝරස්සං හිතාය දුක්ඛායත්තාති භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පාරමී පුරණ අනන්ත ජාතවලදී සිල්වත්, ගුණවත්, නැනවත්, ශ්‍රමණ බ්‍රාහ්මනාදීන් වෙත සමින බණ අසන්න පුරුදු වී සිටියා. ධර්ම සාකච්ඡා කළා. ස්වාමීන් වහන්සේ කුසල් කුමක්ද අකුසල් කුමක්ද? සේවනයේ කළ යුතු දේ කුමක්ද? සේවනයේ නොකළ යුතු දේ කුමක්ද? වැරදි කුමක්ද නිවැරදි දේ කුමක්ද ස්වාමීනි කවර විදිහකින් හැදිරුණොත් සතර දේ සැප ලැබෙනවාද කවර විදිහකින් හැදිරුණොත් සතර දේ දුක් ලැබෙනවාද මේ විදිහට කුසල අකුසල ආදී දේවල් පිළිබඳව සාකච්ඡාවෙන් ධර්ම ශ්‍රවණයෙන් අසා දැනගෙන ඒ අනුව තමන්ගේ ජීවිතය නිවන් මඟටම යොමු කරගත්තා තමන් වහන්සේ පාරමී පුරණ කාලයේදී කියන්නේ විදි ආසංක කල්ප ලක්ෂය තුලදී පන්ලක්ෂ 12027 නමක් තරම් සරුවක්ඥන් වහන්සේගේ පාද මූලයට මහා බෝධිසත්වයන් වහන්සේ සැමිනිය. ඒ ශාසනවල මේ වගේ බණ ඇසුවා. අසංකේය ගණ රහතන් වහන්සේලා ඇතුළු කළා. එවැගේම අසංක ගණන් පසේ බුදුවරයන් වහන්සේලා සම්මුඛ වුණා. කර්ම ක්‍රියාවාදී තාපසවරුන් අනේක විදියට ආශ්‍රය කළා. සිල්වත් ගුණවත් නැනවත් කල්යාණ මිත්‍රයන් සේවනයේ භජනයේ පාරිපාසනය කළා. මේ විදිහට අනන්ත ජාතිවලදී බුදුපතේ බුදුමහරහත් මහෝත්තමයන් වහන්සේලා සිල්වත් ගුණවත් උතුමන් වහන්සේලා අතුරු කරමින් බණ ආසා ධර්ම සාකච්ඡා කළ නුවණ දියුණු කරගත්ත නිසා ඒ මහෝත්තමයන් වහන්සේ ආරි කෙලවර දෙවලම උපන්න දෙවියන් අතර විශිෂ්ටත්වයට පත්ව මේ අන්තිමාත්ම භාවයේදී සුකුමත් චරිතා කියන මහා පුරුෂ ලක්ෂණය ප්‍රතිලාභය කළා සුකුමත්තා චරියා රජෝජල් ලංකාවේ නෝපනිතති ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී ශරීරයේ සිය ඉතාමත්ම සීදු දැවේ. සජත් දූවිලි ජී බිඳුවක් නොරඳන හැටි ඒක අතිශයින්ම සිනිදුව පවතිනවා. හරියට සංකිලිමයක් දිවිදලෙන් ඔප් නැගුවාම යම්සේ දිවිසෙන්නේද ඒ වගේ තථාගතයන් වහන්සේගේ ශ්‍රී ශරීරයේ සිය අතිශයින්ම සිනිදු දැවේ. දිවිසෙන සිනු බවට පත්ව පවතිනවා. දැවිදුගේ දෙතිතුවක්ම නොතර වෙන ඒ ශ්‍රී ශරීරයේ නෙළුම් මලක දියමුදු නොතර වෙනා වගේ දිය බිඳුවක්වත් නොතර වෙන හැටියට අතිශයින්ම කිනුදු භවතිනවා මේ කිනුදු සිවි ඇතිකමට හේතු වන්නේ දීර්ඝ සංකාරය ධර්ම ශ්‍රවණය කිරීම ධර්ම සාකච්ඡා කිරීම බව මේ පැහැදිලි වෙනවා බුද්ධෝ සමානෝපින් ලබතේ මහා පඤ්ඤෝ හෝති කුතු පඤ්ඤෝ විසුණු පඤ්ඤෝ ආසු පඤ්ඤෝ ඥාන පඤ්ඤෝ චිත්ත පඤ්ඤෝ නිබ්බේධික පඤ්ඤෝ නාස හෝති කෝටි පඤ්ඤාය සදිතෝවා විසුද්ධෝවා සම්බසක්කාන චක්‍රවර්ත රජුණා නම් මිනිසයන් අතර ශ්‍රේෂ්ඨ ඥානවන්තයෙක් මහා ප්‍රඥෙක් බාටපත් වේ ලෝතුරා බුදුන බැරි දෙවියන්ට සමස්ත ලෝකයා අතර සමාන කළ නොහැකි මහා ප්‍රඥාවක් කුතු ප්‍රඥාවක් ආත් ප්‍රඥාවක් යවන ප්‍රඥාවක් තීක්ෂණ ප්‍රඥාවක් නිර්වේදික ප්‍රඥාවක් ඒ භාග්‍යවතුන් වහන්සේට පහළ වෙනවා උභාසයට ප්‍රඥාවෙන් සමාන කෙනෙක් විශිෂ්ට කෙනෙක් ලෝක ධාතියේ නැත්තේ නැහැ. තෝ භගවා මහපඤ්ඤෝ කුසුපඤ්ඤෝ ආසුපඤ්ඤෝ ජවනපඤ්ඤෝ චිත්තපඤ්ඤෝ නින්දේසුපඤ්ඤෝ පඤ්ඤා පබේද කුසලෝ පබ්බින ඥානෝ අභිගත පරිසම්බිදෝ චක්‍රේසාරජ්ජප්පස්සෝ දසබලධාරී මේ ආදී අනේකාකාරය ඒ භාග්‍යවතුන් වහන්සේට ප්‍රඥා සම්භාරයක් පිහිටලා තියෙනවා. දස බල ඥාන, චතු විචාරද ඥාන, කට්ඨසාදාන ඥාන, සුද්ධත ඥාන, සෝලස මහා ඥාන, අත්කාල සාවීනික බුද්ධ ගුණ, සූවිති ප්‍රස්ථාන ඥාන, සූතාවිත ඥාන, සමපනස් විද්‍යාවේ ඥාන, සත්‍යත්ත ඥාන, සත්‍යත්ත ඥාන, සූවිති කෝටි ලක්ෂ වාර සමාපatti සංචාර සංහත්ඵල වජ්‍රඥාන අනන්තනාය සමන්වාගත සමන්තපත්ඨාන මහා ප්‍රකරණ විෂයන්තරගත ගම්බීර ඥාන මේ ආදී අනන්ත ඥාන සම්භාරයක් ඒ භාග්‍යවතුන් වහන්සේට පිළිපියා මේ මහා පුරුෂ ලක්ෂණය ආනිසංස වශයෙන් මේ මහා ප්‍රඥා සම්පන්න ලබන්ට හේතු වූ භාග්‍යවතුන් වහන්සේ දෙවියන්ට දෙවියන් අතර මිනිසයන් අතර බ්‍රහ්මයන් අතර ශාස්ත්‍රාවෙන් අගතන්පත් වූ බැවින්ම චතුරාර්ය සත්‍ය ප්‍රඥාඥානින් අවබෝධ කරගෙන සූවිචා සංඛ්‍යක් පමණ සත්‍යයන් මේ සංසාර සාගරයෙන් මෙතර කරවා සාන්ත නිවන් පුර පමුණවා වදාලා අනන්ත ජාතිවල ධර්ම සාකච්ඡා ධර්ම ශ්‍රවණය කරමින් ප්‍රඥාව දියුණු කළා වූ බුදු වෙන ආත්භාවයේ සුකුමත් සවිතා මහා පුරුෂ ලක්ෂණය ප්‍රතිලාභ කළා වූ ප්‍රඥාවෙන් අගතන්පත් වුණා වූ දස බලධාරී සරුවක් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපේ නමස්කාරය වේවා ඒ භාග්‍යවතුන් වහන්සේට අපේ ජීවිතේම පූජා වේවා. ඒ භාග්‍යවතුන් වහන්සේගේ සරණ පිහිට ආශිර්වාදය ඇතුව අපට නිවන් දක්නා තුරුම ධර්ම ශ්‍රවණ ධර්ම සාකච්ඡා කරමින් ප්‍රඥාව මුදුන් පමුණවා ගන්නට ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. යම් පිළිස්සවේ සතාගතෝ පුරිමං ජාතිං පුරිමං භවං පුරිමං නිකේතං කුබ්බේ මනස භූතෝ සමානෝ අක්ඛෝධනෝ හෝති අනුපායාස බහුලෝ බාහිරෝත්ව සමානෝ නාභිසංජේන කුක්ඛේන ව්‍යාපත්තේන සතිච්ඡේ නකෝ පංච දෝසං චප්පංචයන්ත පාස්වා කාසී මානි තථාගතයන් වහන්සේ අනේක ජාති සත සාස්ත්‍රයන් මේ පුරුම බහලදී ක්‍රෝධ නොකරන මෛත්‍රී කරන කෙනෙක් බාටපත් වුණා. අක්කෝදනෝ හෝ සංපායාස බහුලෝ. ක්‍රෝධ නැති ක්‍රෝධ ගින්නක් නැති උත්මේක බාටපත් වුණා. බහුන්ති උත්සව සමානෝ සමාත බොහෝම අනික දේවල් කීවත් කළත් නාභි සජ්ජේ ගැටුනේ නැ න කොක්කේ තිබුණේ නැ න ව්‍යාපජ්ජේ හිත විපරීත බවක් ඇති වුණේ නැ න පටිච්චේ හිතේ ගැටුමක් ඇති වුණේ නැ න කෝපංච දෝෂංච අපස්සයන්ති පාත්වාකාශේ කෝපයක්වත් ද්වේෂයක්වත් නොසතුටක්වත් උන්වහන්සේ පහල කළේම නැ මේක වරක් නෙමෙයි සිය වරක් නෙමෙයි දහස් වරක් නෙමෙයි අනන්ත අපරිමාණ ජාතවලදී මේ විදිහට මෛත්‍රී භාවනාව උන්වහන්සේ දියුණු කළා මේ මෛත්‍රී භාවනාව දියුණු කර ගත අතරම දාකාට හෝතේ සුකුමානං මුදුතානං අත්තරීරාණං පාපුරණානං හෝම සුකුපානං කප්පාසක සුකුමානං කෝටිය සුකුමානං කම්බල සුකුමානං වාසය අනේක ජාතවලදී සිරිඳු වූ මුරුදු මුලක් වුණා වූ ආස්තරණ පොරවනා පූජා කළ තියෙනවා. ඊටාම සිරිඳු කොම වස්ත්‍ර, ශාගයම කපු වස්ත්‍ර, කෝටිල්‍ය වස්ත්‍ර, පට වස්ත්‍ර මේවා උන්වහන්සේ අනේක ජාතිවල පූජා කරලා තියෙනවා දන් දීලා තියෙනවා. මේ අනන්ත ජාතිවල උන්වහන්සේ මෛත්‍රී භාවනා කරන්නේ මෛත්‍රියට වැඩෝ නිසා ඊටම කිනිදි මුරුදු මොලොක් ආස්තරණ කොරෝනා කීරවත් කීවර වස්ත්‍ර පරිස්කාර පූජා කළ නිසා ඊයන් සංත වශයෙන් දෙව්ලොවෙන් තම මනුෂ්‍ය ලෝකේ උපන්න තැනදී සුවන්න වන්නෝ හෝති සංචන සංවිපත්තසෝ සුවර්ණ වර්ණතාතින මහා පුරුෂ ලක්ෂණය ප්‍රතිලාභ කළා ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශරීරය අතිශයින් ගම්වන් පාත්‍රි බබලන පෙරාපු රක්තරණක් මෙන් අතිශයින්ම සංවන් පාත්‍රි බබලන මේ සරුවක් ශරීරය පිටුමා කරන්ට වෙන ශරීරයක් ඇත්තේ නැහැ කිනීරි මලක වැනි පාතෙන් යුක්ත වූ මේ සරුවක් ශරීරය ධනරන් පිළිමයක් හා සමානව දිවාරය දැකි බබලනවා. මේ රන්වන් ශරීරය ඇති නිසාම උන්වහන්සේගේ ශ්‍රී ශරීරයෙන් රන්වන් බුදුරැස් විදෙන්න පටන් ගන්නවා. මේ විදිහේ රන්වන් ශරීරය ඇති බව ආනිසංස වශයෙන් උන්වහන්සේ වදාරනවා. ලාභිය හෝතේ සුකුමානං මුදුකානං අත්තරණානං පාපුරණානං කෝම සුකුමානං කප්පාත සුකුමානං කෝට්‍ය සුකුමානං සම්බල සුකුමානං බුදුනාත් භාවයේ දුන්වාසයට සිඳු මුරුදු මොලොක්ක ආස්තරණ කොරෝන ඇතිලි කොරෝනා ලබන්න හේතු හෝම වස්ත්‍ර කපු වස්ත්‍ර වගේම පට වස්ත්‍ර පෝෂේ වස්ත්‍ර මේ දේවල් උන්වහන්සේට අනන්ත පරිමාණව ලැබෙන්න පටන් ගත්තා මේ විදිහේ උන්වහන්සේගේ ශ්‍රී ශරීරයේ ස්වර්ණ වර්ණතාවක් සිනිඳු මුරුදු මොලොක් පියවර වස්ත්‍ර පරිස්කාර ආදී ලැබීමට වාසනාවක් සැලසුනේ පාරමී කුණියේදී මෛත්‍රී භාවනා වැඩිම සහ මුරුදු මොලොක් ආස්තරණ කොරෝනාදී පූජා කිරීම නිසා බව මේ සූත්‍ර දේශනාවෙන් පහදාලා දාලා. විශේෂයෙන්ම ශරීර වර්ණයේ පැහැදීමේ කරුණු කීපයක් විකාශනයේ සඳහන්ව තියෙනවා. එයින් එකක් මෛත්‍රිය වැඩිම. අනික මේ මුරුදු මොලොක් කීවර වස්ත්‍ර පරිස්කාරාදී පූජා කිරීම. තව හැමදීම මලු පෙත්ලන් හැමදීම ආදී මේ වස්තු විවිධ පැවැත්වීම එවන් වෙන සීල සම්පත්තියේ මනාව ආරක්ෂා කිරීම. මේ කර්ම නිසා ශරීර වර්ණයේ තහදින බව අත් කතාවේ සඳහන් වෙනවා. දෝත අනේක જાති සතතාඥයන් ඉදී ලාභාලාභ යසායත නින්දා ප්‍රසංසා සැප දුක් කියන මේ ලෝක ධර්මයන්ගෙන් සම්පාන නොවි මෛත්‍රී භාවනා වැඩි වෙනොත් එවගේම ඇතිරිය කොරෝනා සීවර වස්තු පරිස්කාරාගේ පූජා කිරීමෙන් ස්වර්ණ වර්ණතා මහා පුරුෂ ලක්ෂණයක් ලබාගත් ඒ දස බලධාරයේ සරුවක් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපේ নমස්කාර පූජා කරනවා. ඒ භාග්‍යවතුන් වහන්සේගේ සිත් භාවයට පස්වන අපට නිවන් දකිනා තුරුම මෛත්‍රී භාවනා වඩමින් විකුණු නෙළුම් මලක්ෂණ ප්‍රසන්න මෛත්‍රී පිටින් වාසය කරගෙන නිවන් මඟ ආගන්ත ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු යම් පිළිච්ඡේ කතාගතෝ කුරිමන් ජාතින් කුරිමන් භවං කුරිමන් නිසේතං කුබ්බේ මනුස්ස භූතෝ සමානෝ සමානේකා හෝති තිරක්ක නත්තේ සුතිරක්ක වාසනෝ ඥාති නිත්තේ සුහජ්ජේ සකිනෝ සමානේකා හෝති මාතරම්පි පුත්තේන සමානේකා උත්තම්පි මාතරා සමානේකා සිතාරම්පි පුත්තේන සමානේකා උත්තම්පි පිටරේන සමානේකා බාතරම්පි බාතරා සමානේතා බාතරම්පි භගිනියා සමානේතා භගිනියා භගිනින්ති භගිනියා සමානේතා තමන්ගේ සත්වාස අබ්බනිමෝදිතා හොති තථාගතයන් වහන්සේ අතීත සංසාරයේදී විශේෂයෙන් රජබාටපත් වූ අවස්ථාවන් යන්නේ ප්‍රභූභාටපත් වූ අවස්ථාවන්හිදී බොහෝ කාලයක් වෙන්න සිටිය ප්‍රයාගන්ට බැරුව ඈත් සිටිය නෑදෑයන් මිතුරන් ඥාති මිත්‍රයන් සම්මුඛ කරවා ඔවුනම සමගි සම්මෝධ භාවයට පමුණවා තම සැනසුනා සතුටු බොහෝ කාලයක් දෙන්න සිටිය තමන්ගේ දරුවාට වෙන මව අඳා බැලී සිටින අවස්ථාවේදී සිය දරුවන් සොයා මව සනසනවා එවැගේම මම දකින්නේ නැතුව දුකින් ඉන්න දරුවා දෙතේ මම පමුණවලා සතුටු වෙනවා එවැගේම මව සියතුමා පුතුන් වංගෙන් ගෙන් වුණාම ස්ථාප කර සන්තෝෂ වෙනවා. එවාගෙම දෙන්වතිය බොහෝ කලක් දෙන්වතිය සහෝදර සහෝදරියන් එක්කාසු කරලා සමග සම්පන්න බවට පමුණුවලා කටයුතු කරනවා. ඒ ඒ ඥාතියේ ගැනීමට හේතු වෙන කරුණු අතුරෙන් යම් යම් අගුණයක් අප්‍රසන්න කාරණයක් තිබුණා නම් ඒවා යටපත් කරලා ඒ කායයේ ගුණ මතු කරමින් කරුණාමයි ප්‍රීති ඇති කරවමින් කෘතගුණ සලකවමින් මේ විදිහට මෞඛ්‍යයන් සහෝදර සහෝදරියන් දූ දරුවන් හිත නිකුරන්නේ දයායන් ඉස්කාල් කළ සමනි සම්පන්න බාත පමනවලා ඔවුන්ගේ තියෙන වරදවල් සමවලා කියන ಗುಣ මතු කරවලා ඔවුන් සමග සම්මෝධ භාවයට පමනවලා විශාල සංග්‍රහයක් උන්වහන්සේ පසරදී පවත්වලා තියෙනවා මේ විදිහට ඔවුන් සමග බවට පමනවලා තමන් සැනසුණු ආමෝදනයට පත් නොකුසල බලයෙන් දෙවලව අනේක සැප වින්දා කර බුදු විනාශ භාවයේදී පෝසෝවිත වස්ස ගුණ්‍යතා පිළමා ආපුරුත ලක්ෂණයන් වහන්සේට ප්‍රතිලාභ හරියට නෙළුම් මලක වැටි ඇති නෙළුම් කැමියක් මෙන් උන්වහන්සේගේ කැමියකින් වැටුණා වූ පුරුසව්‍යංජනයතු පාළුවයි. මේ විදිහට කෝටේකින් වැටෙන පුරුසව්‍යංජනය ඇති බව කියන මහා පුරුෂ ලක්ෂණය ලබන්ට හේතු වුණු දැන් වගේ බොහෝ කලක් දැන් වෙතිය ඥාති මිත්‍රයන්ගේ අගුණ පක්ෂයේ සංගවා ගුණ පක්ෂයේ මතකොට වුණොන් සමදි සම්පන්න බවට පත් වීමේ කුසලානිසංස බලයෙන් වේ. ලක්ෂණානිසංස වශයෙන් අනේක සහස්සම් කෝපනස්ස පුත්තා හොන්තේ සූරා විරංග රූපා පරිතේනක් සම්බන්ධනු භාග්‍යවතුන් වහන්සේට නොයෙක් සිය දහස් ගණන් පුත්‍රයන් ලබන්ට මේ දින හේතු වාසනා වුණා සාරි පුත්‍ර මහ රහතන් වහන්සේ මුගලන් මහ රහතන් වහන්සේ ආදිකට ඇති අගතව මහසව් මහවත්තමයන් වහන්සේලා ප්‍රධාන කෝටි ප්‍රකෝටි අසංඛ්‍ය ගණන් බුද්ධ පුත්‍රයන් වහන්සේලා ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේට ලැබුණා මේ විදිහට අද දවස් දක්වාම අසංකේය බුද්ධ පුත්‍රයන් වහන්සේලා ලබන්ට හේතු වුණේ මේ දීර්ඝ සංසාරයේ දෙන්න සිටියා වූ ඥාති මිත්‍රාදීන් එක්කාසු කරලා සමත් සම්පන්න බාටපත් වූ ආනිසංසයෙන් බව මේ සූත්‍ර දේශනාවේ සඳහන් වෙනවා. ඒකට මේ අනේක ಜಾති සතසහස්‍රයන් විදී සිද්ධ කළ මහා කුසල බලයෙන් මහා පුරුෂ ව්‍යංජන ලක්ෂණයක් මහා පුරුෂ ලක්ෂණයක් ලබා ගත්තේ මහෝත්තමයන් වහන්සේ ලෝතුරා බුදු වුණා. දෙවියන්ට ලෝකයාට වැඩසලසූ ඒකාන්ති නායකයන් වහන්සේට තම කල්හි අපේ নমස්කාර පූජා වේවා. උන්වහන්සේගේ ශ්‍රාවක පුත්‍ර භාවයට පත් වූ අප සමට නිවන් දකින්න අතුරු වෙනවති කියවන් සමන් සම්පන්න බවට පමුණුවමින් නිවන් මඟ ආගන්ට වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා. මෙතෙකින් අප විසින් ශස්පත් කරගන්නා ලද නිර්වාණ ගාමිනී කුසල සම්භාරයේ තුන් ලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද මූලයේහි බුද්ධ පූජාවක් වේවා. නවලෝතුරා ධර්ම දාතු ඉදිරියේ ධර්ම පූජාවක් වේවා. ආර්ය සංඝ රත්නයේ ඉදිරියේ සංඝගත පූජාවක් වේවා. කල්යාණ මිත්‍ර ගුරුතුමන්ගේ දෙපා මුල ගුරු පූජාවක් වේවා. සම්මා සම්බුද්ධ ශාසන චිරස්ථිතිය පිණිස ධර්ම බලයක් වේවා. අප සෑම දිනාට මේ කුසලානිසංස බලයෙන් මෙලව ජීවුනුව පරලෝ සුගතිය ශාන්ත නිවන දක්වා අසලක් නෑර යා ගැනීමට ධර්ම ශක්තිය වැඩේවා අවසන් වරට අපට දෙවියන් සහිත සමස්ත ලෝක සත්‍යයට මෙලව ජයගෙන පරලෝ ජයගෙන සසර ජයගෙන කෙලසුන් ජයගෙන ආත්මය ජයගෙන අපරාජිතව බුදු පසේ බුදු මහරහතුන් වහන්සේ නිවී සැනසී වදාළ අග්‍ර අමාමහ නිවන් සුව සාක්ෂාත් කර ගැනීම පිණිස හේතු වාසනා වේවා කියා කී ප්‍රාර්ථනා තබමු. ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤං සං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං ආකාශත්තා ච බුම්මත්තා දේවානාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං ආකාශත්තා ච බුම්මත්තා දේවානාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකේ ධර්ම ශ්‍රවණී කිරීමේ කුසලානිසංස බලයෙන් සමට දෙලොව ජයගෙන පැතුූ බෝධියෙන් අග්‍ර අමා මහ නිවන් සුවක් වේවා. ධර්මානුශාසනා පැවැත් වූ දේශක ආනන්ද වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ